පහුගිය වැඩසටහනේදී කල්‍යාණ මිත්‍රයා කවුද කියන කාරණාව අපි හොඳට හඳුනාගත්තා. කල්‍යාණ මිත්‍රයෙක් මොන කරුණ වලින් සමන්වාගත වෙනවද කියන කාරණාව අපි දැනගත්තා. මේ කරුණ සියල්ල සම්පූර්ණ වුණු කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමකකින් ගන්න කමටහන තමයි අපිට පිළිලා සිටින්නේ කියන කාරණාව ඉදා අපි දැනගත්තා. එතකොට ඒ කල්‍යාණ මිත්‍ර ගුණ සම්පත්තියේ තියෙන කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක් කවුද කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා තමයි සත්වයෝ ජාති ආදී දුක්ගිනි නිවාගන්නේ. ඉතින් ඒ නිසා මේ ලෝකේ ඉන්න ਸਰව ප්‍රකාරයෙන්ම පරිපූර්ණ කල්යාණ මිත්‍රයා ලෝතර බුදුරජාණන් වහන්සේ කියලා අපි දැනගත්තා. ඒ උන්වහන්සේ ධර්මාන කාලේ උන්වහන්සේගෙන් ගන්න කමඨහන තමයි මනාව ගත්ත කමඨහන වෙන්නේ. උන්වහන්සේ පිරිනිවෙහම පිරිවරින් අසෝ මහා ශ්‍රවණගේ පටන් ත්‍රිපිටක ධර උතුමන් වහන්සේලා එවැගේම ද්වේපිටක ධර එක පිටක ධර අටුවා සහිත ශාසන ප්‍රතිපදාවේ පිහිටපු ආචාර්ය මතවල පිහිටපු ආචාර්ය වංශය බුද්ධ වංශය ආරක්ෂා කරන්නා වූ ලජ්ජී භික්ෂුන් වහන්සේගෙන් කමඨහන ගන්න ඕනේ කියන කාරණාව අපි එදා අවසන් කළා. එතකොට රහතන් වහන්සේ නමක් හොයාගන්නේ කොහොමද ඒ රහතන් වහන්සේ නමක් පිළිබඳ කරුණු ගණනාවක්ම ගිය සතිය අවසානයේට අපි කතා කළා. රහතන් වහන්සේ වාගේ පුතුමන් වහන්සේලා තමන් වහන්සේ අධිගත කරගත්තු ප්‍රතිපදාවම තමයි කමටහන් ගන්න යනකොට කියලා දෙන්නේ. ඒ මොකද ත්‍රිපිටක ධර්මයේ නොගත්තු යම් කිසි කමටහනක් අරගෙන කාලයක් බණ භාවනා කරලා රහත් වුණාම උන්වහන්සේට තමන් වහන්සේ අධිගත කරගත්තු තමන් වහන්සේ කියපු මාර්ගය විතරමයි කියලා දෙන්න පුළුවන් අනිත් මාර්ග උන්වහන්සේට කියලා දෙන්න හැකියාවක් නැත්තේ බුදුරජාණන් වහන්සේගෙන් ගත්තු ධර්ම කාරණා ටික උන්වහන්සේ ගාව නැති හින්දා රහතන් වහන්සේ නමකට බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටක ධර්මයේ දැනගෙන ගන්න නැතුව කමටහන් දෙන්න පුළුවන් නම් පසේ බුදු කෙනෙකුටත් කමටහන් දෙන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද උන්වහන්සේ තමන් වහන්සේ ප්‍රතිපදාවක ගමන් කරලා මාර්ගඵල ලබන උතුමන් වහන්සේ නමක්. පසේ බුදු වෙන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මේ මාර්ගඵල පිළිවෙලින් උපදවනවා. කොළ අරිහත් සිතත් සමගම තමයි පිරෝපාරමී වරෙන් පච්චේක බෝධි ඥානය උන්වහන්සේට අධිගත වෙන්නේ. ඒ උන්වහන්සේට ලෞතර බුදු කෙනෙකුගේ ධර්මය නැති හින්දා උන්වහන්සේට ධර්මය අවබෝධ කරාට ඒ උන්වහන්සේ අවබෝධ කරපු මඟ හැර වෙන කිසි දෙයක් කියලා දෙන්න පුළුවන්කමක් නැහැ. හැබැයි උන්වහන්සේ අවබෝධ කරපු මඟ කියලා දෙන්නත් උන්වහන්සේගේ හිතේ අවබෝධ කරපුවා උන්වහන්සේට පහළ වුණු හැඟීම් වචන බවට පත් කරන්නට වචන තියෙන්න ඕනේ. ඒ වචන ටික බුදු කෙනෙකුගෙන් තමයි අපට ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් දැන් සිතේ යම්කිසි දෙයකට කෙලෙස් වලට ඇලෙන ස්වභාවය ඊළඟ කෙලෙස් වලින් සිත වෙන් වෙන ස්වභාවය ඊළඟ නාම රූප ධර්ම ඉදිරි පිටි පිටි යනකොට ඒ ඇති වෙන හැඟීම ඉතින් ඒවට කියන නම් දන්නේ උන්වහන්සේ. පසේ බුදුරජාණන් වහන්සේ. ඒ උන්වහන්සේගේ හැඟීම උන්වහන්සේගේ වචන වලින් විස්තර කළාට කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්කම මොකුත් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටක ධර්මය හෝ ධර්මකාරණා දැනගෙන ගත්තොත් අන්න එතකොට අර කෙලෙසුන්ට සිත ඇලෙන ගතියට වචන තියෙනවා කියන්නේ. නාම රූප ධර්ම විවිධ විවිධ අනේකට කියන්න වචන තියෙනවා. මේ උපාදය, මේ තිතිය, මේ භංගය, මේ අනිත්‍ය ලක්ෂණය, මේ දුක්ඛ ලක්ෂණය, මේ අනාත්ම ලක්ෂණය කියලා උන්වහන්සේට කියන්න වචන තියෙනවා. එතකොට තමන් අධිගත කරගත්තු දෙයක් තව කෙනෙකුට කියන්න ඒ හැඟීමම ප්‍රකාශ කරන්න පුළුවන් වචන තියෙන්න ඕනේ. නැත්නම් අපිට කවදාවත් අපේ හැඟීමක් නිවැරදිව තව කෙනෙකුට ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ. පසේ බුදුරජාණන් වහන්සේටත් රහතන් වහන්සේටත් සිදු වෙන්නේ ඔන්න ඔය කාරණාව. ඒ වෙනිසයි මේ ධර්මයේ පෙන්වන්නේ රහතන් වහන්සේ නමක් භාවනා කරලා රහත් වුණාම උන්වහන්සේ ත්‍රිපිටක ධර්මයේ ඉගෙනගෙන නැත්තම් උන්වහන්සේට කියන්න පුළුවන්කම තියෙන්නේ තවන් වහන්සේ අධිගත කරගත්තු මාර්ගය විතරයි. ආනාපාන සති භාවනාවෙන් නම් උන්වහන්සේ විදර්ශනා කරේ උන්වහන්සේට මෛත්‍රී භාවනාවකින් බුදුගුණ භාවනාවකින් විදර්ශනා කරන්න හැටි කියලා දෙන්න පුළුවන්කමක් නැහැ. හැබැයි කවුරු හරි ආනාපාන සති භාවනාවෙන්ම විදර්ශනා කරන යෝගී කමුරොත් ඔහුට උන්වහන්සේට මාර්ගය කියලා දෙන්න පුළුවන්. ඒකත් Taman ඉගෙනගත්තු ධර්ම වචන ටික භාවිතා කරලා. නිකම්ම රහත් වෙන්නේ නැහැ පසේ බුදු කෙනෙක් වාගේ. අනිවාර්යයෙන්ම කාගෙන් හරි කමඨහරක් අරගෙනම තමයි ඒ උතුමන් වහන්සේ රහත් වෙන්නේ කියන්නේ බුදුරජාණන් වහන්සේගෙන් පිළිවෙලින් ආපු කමඨාණක් අරගෙනම තමයි රහත් වෙන්නේ. රහතන් වහන්සේලාට එහෙම වුණාට ත්‍රිපිටක රහත් වෙලා හෝ රහත් වෙන්නේ ඉස්සර වෙලා හෝ ත්‍රිපිටක ධර්මයේ ඉගෙන ගත්තොත් උන්වහන්සේට ඉතා සවිසුද්ධව කවටහන් කියලා දෙන්න පුළුවන්කම තියෙනවා. බහුශ්‍රත භික්ෂුන් වහන්සේ එහෙම නෙමෙයි. බහුශ්‍රත භික්ෂුන් වහන්සේ කියන්නේ මෙතන ලෝකයේ පිළිබඳ ඇසූ පිළෝ තැන් තියෙන කෙනා නෙමෙයි. ධර්මයේ පිළිබඳ බහුශ්‍රත භික්ෂුන් වහන්සේ. ධර්මයේ පිළිබඳ ඇසූ පිළෝ තැන් ඇති කෙනා. ඒ ධර්මයේ පිළිබඳ ඇසූ පිළෝ තැන් ඇති උතුමන් වහන්සේට එහෙම කමඨහන් කියලා දෙන්න පුළුවන්කම ලැබෙන්නේ කාරණා කීපයකින්දා. උන්වහන්සේ ඒ ඒ ආචාර්යයන් වහන්සේලා කරා එළඹිලා කර්මස්ථාන ਵਿਚාරලා ඒවාට සුදුසුණු පෙර ඒ කියන්නේ ත්‍රිපිටක ධර්මයේ දහම් කාරණා ටික ඊළඟට අට කතාවන්ගේ දහම් කාරණා ටික ඊළඟට ආචාර්යවරුන්ගේ මතිමතාන්තර ටික ඊළඟට භාවනා කමටහන් දීලා භාවනා ආචාර්යවරු ලැබපු අත්දැකීම් භාවනා කිරීම තුළ ලබපු අත්දැකීම මේ සියල්ල ඒ බහුශ්‍රృత විශ්වමහසේ දැනගෙන යනවා. එතකොට Taman වඩපු කමටහන විතරක් නෙවෙයි. තව බොහෝ දෙනෙක් වඩපු කමටහන් පිළිබඳ හොඳ දැනුමක් උන්වහන්සේට ඇති වෙනවා. එනිසා මේ බහුශ්‍රృత ස්වාමීන් වහන්සේට පුළුවන් යම්කිසි යෝගාවචරයකට කමටහන් කියලා දෙනකොට පෙර පෙරෙන් අටුවාවෙන් ආචාර්ය වරුන්ගේ උපදේශ වලින් යෝගාවචරයන්ගේ අධ්‍යක්ීම් තුලින් නොයෙක් තැන් වලින් කරුණු එකතු කරලා එකතු කරලා අර යෝගාවචරයට සම්පූර්ණ පරිපූර්ණ වූ කමඨහන භාවනා මාර්ගය කියලා දීමේ හැකියාව මේ බෞද්ධ ස්වාමීන් වහන්සේට බෞද්ධ විශ්ව මහන්සියට තියෙනවා. ඒ හරියට දක්වනවා මේ මහා වඩල යකට ගමන් කරන ඇත්‍රෙක් වාගේ යෝගාවචරයට නිවන් මඟ උන්වහන්සේ පෙන්නලා දෙනවලු. ඇයි මේ වඩලා හැබක ගමන් කරන ඇත්තරදේ කියලා පෙන්නේ? පාරක් තොරක් නැති වඩල හැබක අපට යන්න ගියාම කටුවකුල් වල ඒ වගේම තැනෑවල වැල්වල ඒ වගේ පැටලිලා අපට බඩ යන්න හරි අමාරුයි. හැබැයි මහා අස්තිරාජයේ කීම නෙවෙයි. සෑම කැලෑවල් වල කොච්චර ඇතුළි කියක් උන් ඕනම තැනකී යනවා හැබැයි උන්ට කිසි බාධාවක් වෙන්නේ නැහැ මොකද පොඩි පොඩි ලාදු කැලෑ ඔය වැල් කටුවකුල් උන්ගේ ඇගේ වැඩිලා ඒවා කැඩිලා විනාශ වෙලා ඒ නිසා ඉවානුව යන මහා හස්ති රාජේ මහා වඩලෙහමක් නැතේ යනකොට උන්වහන්සේ පිටිපස්සේ අස්ති රාජයා පිටිපස්සෙන් ගියෝ කිසිම ප්‍රශ්නයක් නැතුව අපට ඒ කැලේ තරණය කරන්න පුළුවන්. අන්නේ වාගේ මහා අස්තිරාගේ මහ වනලැහැබකින් පාර පෙන්නනවා වාගේ අපට මේ බහුසුත භික්ෂුන් වහන්සේ ඇසුරු මිශ්‍රය කරගෙන උන්වහන්සේගෙන් නිවැරදිව කමඨම් පිළිබඳ සියලු කරුණු දැනගෙනගෙන සප්පාය අසප්පාය ආදිය දැනගෙනගෙන සුවසේ භාවනා කරලා භාවනාව මුදුන්පත් කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් කරා එළඹෙනකොට වත පිළිගත කරලා කමටහම් ගන්න ඕන කියලා ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. දැන් මෙවුවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කළා තියෙන්නේ අපේ පිළිබඳින් මෙවුවාගෙන් අපට නොපෙනෙන ශක්තියක් එකතු වෙන නිසා. යම් කිසි දෙයක් සාර්ථක කරගන්න ඒකට නිසි පිළිවෙලක් තියෙනවා. එතකොට මේ පිළිවෙතේ සමහර දේවල් කොහොමද මේක මෙතෙන්ට උපකාර වෙන්නේ කියන කාරණා සමහර දේවල් අපිට තේරුම් ගන්න තමයි. හැබැයි නමුත් ඒක ඒ විදිහට ඉෂ්ට නොකිරීම තුළ අපි බලාපොරොත්තු වෙන ඵල ලැබෙන්නේ නැහැ. දැන් ළමයින්ට විභාගේ පාස් වෙන්න හොඳට ඉගෙන ගන්න ඕනේ. පන්ති වලට යවලා හොඳ දක්ෂ ගුරුවරු ගාවට යොමු කරලා හොඳට එයාට අධ්‍යාපනය දුන්නොත් එයාට විභාගෙ පාස් වෙන්න පුළුවන්. හැබැයි ඔය අධ්‍යාපනය ලබා දීමෙන් එයාට හොඳට ලහුව ගන්න බෑ. එයාට ආදරේ ඕනේ අම්මගේ. තාත්තගේ ආදරේ ඕනේ. ඊළඟට ගෙදරින් ප්‍රශ්න නැති වෙන්න ඕනේ. ඊළඟට එයාගේ මනසට නිදහසක් තියෙන්න ඕනේ. නිතරම ඉගෙන ගන්න කියපු ළමයාට කවදාවත් විභාගෙදී ලකුණු ගන්න බෑ. ඇයි එයාට සෙල්ලම් කරන්න ඕන වෙලාවේ සෙල්ලම් කරගන්න. ඒ මානසික අවශ්‍ය නිදහස එයාට ලැබිලා නැහැ. එතකොට යාර මානසික තියෙන මානසික පීඩනයත් එක්ක එයාට විභාගයේදී ලකුණු ගන්න බැරි වෙනවා. ඒක ප්‍රශ්න වෙනවා. එතකොට අපිට ඉගෙන ගන්න එකම ඇති වුණත් විභාගේ පාස් වෙන්න මෙන්න මේ කියන දේවල් ඒ දරුවාට ලැබුණොත් තමයි ඒ දරුවගෙන් විශිෂ්ට ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් පන්තිවලටම ගිහිල්ලා ඉගෙනනවා කියලා විශිෂ්ට ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වගේම මේ භාවනා කමඨහන අපට හොඳට වැඩෙන්න ඒ කමඨහන අපි ලබා ගන්න විදිහේ පවා අනුගමනය කර යුතු පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙත බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තියෙන්නේ ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ මේ නිකමට නෙවෙයි. ඒවා මේ නිකම් කාටවත් අර කාම වලට ලියපුවා නෙමෙයි. තේරෙනව නේද? ඒ නිසා මේ කරුණ දැනගෙන මෙවගේ යම් පමණ අපේ ජීවිතයට මෙව එකතු කර ගන්න ඕනේ. දැන් අපි භාවනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ පෙරෙම්ම කමඨාන ආරගෙන භාවනා කරනවා. ඒකයි දැන් ආනාපානසති භාවනාව ගත්තොත් ආනාපානසති භාවනාව දැන් ඔයාලා දැනගෙන ඉන්න විදිහක් තියෙනවා. එහෙනම් මේ බුදුචාරන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ ප්‍රේම බුදුමුවිම වදාළ ක්‍රමේනේ. ආය කුරු රට රැසියන්ට ඔය අපි අහන සතිපට්ඨානයට වඩා සතිපට්ඨානයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නෑ. අපි අද අහන සතිපට්ඨානමයි මේ කුරු රට රැසියන්ට උන්වහන්සේ දේශනා කරේ. එතකොට අපි මේ දන්න ආනාපාන සති භාවනාවමයි උන ඒ අයත් වැඩුවේ. හැබැයි යාලට භාවනාව හොඳට වැඩුණා අපට භාවනාව වැඩෙන්නේ නැහැ. එහෙනම් මේ කමඨහනේ ප්‍රශ්නයක් නැහැනේ. මොකද ඒක බුදුරජාණන් වහන්සේ දෙගොල්ලටම එකමයි කියලා තියෙන. අපිටත් කියලා තියෙන එකමයි, ඒ අයට කියලා තියෙනෙත් ඒකමයි. එහෙනම් මේකේ වෙනසක් නැහැ. එහෙනම් අපිට මේ භාවනාව නොවැඩෙන්නත්, එයාලට වැඩෙන්නත් මොනවා මොනවා හරි තව කරුණු කාරණා ටිකක් තියෙන්න ඕනේ. අන්න ඒවා අපි විමසන්න ඕනේ. අපි ගුරුවරයෙක් ඇසුරු කරගෙන භාවනා කරන්නේ අන්නේ අඩුපාඩු ටික හදාගන්නයි. නැත්තම් භාවනා මාර්ග පොත්පත් වලින් තෝරන තරම් ඉගෙන ගන්න හැකියි. හැබැයි මේ පොත්පත් වලින් ඉගෙනගෙන ඒක භාවනා කළා කියලා ඒක වැඩෙන්නේ නැහැ. මන්ත්‍රයක් පොතකින් ඉගෙනගෙන පුස්කොළ පොතකින් ඉගෙනගෙන මන්ත්‍රේ ජප කළා කියලා ඒකේ ඵලය ලැබෙන්නේ නැහැ. මේ මන්තරේ ජප කරනකොට කොහොමද තමන් පේවෙන්න ඕනේ මොනවද ඒතර ලැහැත්ති කරන්න ඕනේ ඊළඟට මොන වගේ දේවල් වලද තමන් වැළකීලා ඉන්න ඕනේ මොන ඍතුවේ මොන තිතියේ මොන නැකතරද ඒක කියන්න ඕනේ ඉතින් මොන පැත්තටද කවුරු ආවර්ජනා කළාද කියන්න ඕනේ මෙවුවා දැන් මන්තර පොතේ නැහැ මේක ආචාර්ය පරම්පරාවකින් ගුරු පරම්පරාවකින්ම ඒක අරගන්න ඕනේ. එයාලා තමයි ඒක දන්නේ. කවදා කොතන කොයි මොහොතකද මේක කරන්න ඕනේ කියන කාරණා. අන්න ඒ වගේ මේ ගුරුවරයෙකු අපිට අවශ්‍ය වෙන්නේ ඔන්න ඔය අපේ කමටහන සිද්ධ වෙලා ඒ කමටහන හොඳට වැඩෙන්නට අවශ්‍ය අනිත් කරුණු කාරණා ටික එකතු කරලා දෙන්න. ඉතින් දැන් මම කරුණු ගොඩාක් මේ පින්වතුන්ට සම්බන්ධව කියලා තියෙනවා. ඉතින් තවත් කරුණු ටිකක් තියෙනවා මේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක් තමන් වසන දැන් මේ මේ ඡේදයේ දැන් මේ කියන්න යන ඡේදේ තියෙන්නේ භික්ෂුන් වහන්සේලා දෙනවා සම්බන්ධ කතාවක්. ගුරුවරයෙක් ගාවට කමටහනක් ගන්න යන භික්ෂුන් වහන්සේ නමක් පිළිපදින්න ඕනේ කාරණා ටිකක් කියවෙන්නේ. හැබැයි අපටත් මේකෙන් ගන්න ඕනේ කරුණු ටිකක් තියෙනවා. එනිසා අන්නේ කරුණු ටික ගන්න ඕන නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන මේ කොටසම අපි පොඩ්ඩක් දැනගන්න ඕනේ. ඒක දැනගෙන ඉන්න එක හොඳයි. තමන්ට කමටහනක් ගන්න සුදුසු මම ඉහතදී ගිය වැඩසටහනේදී පැහැදිලි කරපු විදිහේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ නමක් තමන් වාසය කරන විහාරෙම ඉන්නවා නම් ඒක ගොඩාක් යහපතයි. කියන්නේ තමන්ට ඉතා පහසුවෙන් මුණ ගැහෙන්න පුළුවන් නම් තමන්ගේ විහෙර විහාරයේම එවැනි කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්න ඉන්නවා නම් ඒක ගොඩාක් හොඳයි. හැබැයි එහෙම කල්යාණ මිත්‍රයෙක් හිටියේ නැත්නම් එවැනි කල්යාණ මිත්‍රයෙක් ඉන්න තැනකට යනවා කියලා මේ නොයෙක් පරිස්කාර අරගෙන ඊළඟට බඩු බාහිර ආදී අරගෙන ගෝල බාලයෝ පිරිවර ආගෙන නැත්නම් ඔයාලා නම් දරු මුණුබුරෝ පිරිවර ආගෙන ඉතින් මෙහෙම මෙහෙම එන්නේ නැහැ. ඒකයි මේ කියන්නේ එහෙම යන්න එපා කියනවා. කුඩ අරගෙන පහන් පාවහන් අරගෙන තෙල් නල මී පැණි උක්සකුරු මෙව්වා අරගෙන අතවැසියෝ පිරිවර ආගෙන මේ විදිහට යන්න එපා කියනවා. එකලාව, හුදකලාව, ගමිකවත් ආදිය පුරලා ස්වකීය පාසිවුරු තමාම අරගෙන අතර මග පැමිණි සියලු විහෙර විහාර ස්ථානයන්හි වතපිළිවෙත කරමින් පරම සල්ලේක වෘතයෙන්ම යා යුතුයි කියලා. තේරුණාද? දැන් විශ්වනහසේ ඉස්සර වාහන තිබ්බේ නෑනේ. පයින්නේ වඩින්නේ සමහරට ගම් ගණනාවක්, යදුම් ගණනාවක් ඈත කලයන් මිත්‍රයන් වහන්සේ ඉන්නේ. ඉතින් උන්වහන්සේ හොයාගෙන යනකොට අර බඩු බාහිර ආදී කරත්තවල පටවගෙන සේවක කාරකාදීන් කැපකරුව පිරිවරාගෙන එහෙම යන්න එපා කියනවා. පාත්‍රයේ සිවුරයි අටපිරිකරයි අරගෙන හුදකලාවම වඩින්නේ කියනවා. ඒ වඩිනකොට අර මග නවතින විහෙර විහාරවලත් වඩ පිළිවෙත කරමින් ඒ පරම සල්ලේක ප්‍රතිපදාව කියන්නේ සැහැල්ලු ප්‍රතිපදාවේ සැහැල්ලු ප්‍රතිපදාවේ යන්න කියනවා. මේ ශාසනයේ තියෙන්නේ වරද සැහැල්ලුවද? ශාසන වර කියලා එකක් නැහැ. ශාසන සැහැල්ලුව කියලා එකක් තියෙන්නේ. එනිසා මේ සම්බුද්ධ ශාසනයේ ඇසුරු මිශ්‍රය කරන හැම මොහොතකම මනසට සැහැල්ලුවක් දැනෙන්න ඕනේ. භාවනා මාර්ගය තුල හරි. ඊළඟට ශාසන ප්‍රතිපදාවක හරි. ඒ කියන්නේ දාන ප්‍රතිපදාවක හරි. සීල ප්‍රතිපදාවක හරි. භාවනා ප්‍රතිපදාවක හරි. බුද්ධ උපස්ථානයක සංඝ උපස්ථානයක හරි කෙසේ හෝ මේ ශාසනය සම්බන්ධ ශාසන ප්‍රතිපදාවක අපට ලොකු බාහක් දැනෙනවා නම් ලොකු පීඩනයක් දැනෙනවා නම් ඒ කියන්නේ අපි ශාසනේ හරිම තැනට නෙවෙයි කරගහලා තියෙන්නේ. අපි මේ ශාසනේ හරි තැනට නෙවෙයි කරගහලා තියෙන්නේ. මේ ශාසනේ හරිම තැනට කරගහපුවාම පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ. ශාසනේ හැම වෙලාවෙම සැහැල්ලුවක් දැනෙනවා. මොකද අපි හැමෝම අපේ ගිහි ජීවිතවල නැත්නම් අපේ පැවිදි ජීවිතවල වුණත් බොහෝ වගකීම් රාජකාරී මේ වගේ දේවල් වලින් හෙම්බත් වෙලා පීඩිත වෙලා ඉන්න අවස්ථාවක මේ සම්බුද්ධ ශාසනයට එන්නේ සිත සැහැල්ලු කරගන්න. සිතේ සැනසෙල්ල හදාගන්න. සිතේ තියෙන දුක් සෝසුම් ටික සියල්ල නැති කරගන්න. තේරුණාද? එතකොට අපිට මේ පන්සලට මේ විහාරයට එවැගේම මේ ගෙදරදී හරි කමන්නේ මේ සාසන ප්‍රතිපදාවකට අවතීර්ණ වෙනකොට මනස සැහැල් වෙලා දුක්සෝසුසුම් නිවිලා පුදුම ප්‍රීතියක් ඇති වෙන්න ඕනේ. දැන් මේකේ තියෙන ඕනම වගකීමක් පින්කමක් කරනකොට ඕන වගකීමක් සතුටෙන් සැහැල්ලුවෙන් මේ දේවල් කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම කරන්න බැරි නම් අපි තව තව කල්යාණ මිත්‍රයන්ගෙන් උපදෙස් අරගෙන කොහොමද මේක සතුටෙන් කරන්නේ? කොහොමද මේක සැහැල්ලුවෙන් කරන්නේ? ඉතින් මෙන්න මේ විදිහට එක්කෝ අපේ භාවනා පැත්ත දුර්වල නම්, අපේ සීලය පැත්ත දුර්වල නම්, ඊළඟට අපේ කෙලෙස් බලවත්ව පහළ වෙනවා නම් ඒක ඉක්මනට කේන්ති යනවා ඉක්මනට තරහ යනවා ඉතින් කලබල වෙනවා ඉතින් මේ වාගේ මානසික කෙලෙස් වල දෝෂ තියෙනවා නම් අන්නේ කෙලෙස් දෝෂ සමනය කරගෙන මේ ධර්ම ඖෂධය පානය කරලා කොහොමද මේ ධර්මයේ තුල අපි සැනසෙන්නේ මේ හැම දෙයකදීම කියන කාරණාව අපි ඉගෙන ගන්න ඕනේ එතකොට අපිට පුළුවන් වෙනවා මේ ශාසනය තුළ මොන විදිහේ වගකීමක් දරුවත් මොන විදිහේ බෑරුම් රාජකාරියක් කළත් ඒක තුළ සැනසෙල්ල පවත්ව ගන්නයි. ඒක අපි කෙනා කෙනාගේ තියෙන කෙලෙස් වල ප්‍රශ්නයක්. කාර්යවත් දෝෂයක් නෙවෙයි කෙලෙස් වල ප්‍රශ්නයක් හින්දා තමයි අපිට සමාජාලාවට සැනසෙල්ල නැතිලා යන්නේ. ශාසනය විතරක් නෙමෙයි ගිහි ගෙදර වුණත් වගකීම් ඔෆිස් එක වුණත් රස්සාවක් කරන තැන වුණත් ලැබෙන වගකීම එකම වගකීම සමහර දැකලා කෙනෙක් සතුටෙන් කරනවා. කෙනෙක් මෝනෙලගෙන කරනවා. හරිම පීඩණයෙන්, හරිම මානසික ආතතියෙන් කරනවා. එකම රාජකාරිය. කෙනෙක් සතුටෙන් කරනවා, කෙනෙක් අරවාගේ කරනවා. එහෙමනම් රාජකාරිය නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපේ චිත්තසංතාන තුළ අර පහළ වෙන කෙලෙස් ධර්මයන්ගේ යවුල තියෙන්නේ. ඒ නිසා අපි අන්නේ ඒ ටික අරුපහරු ටික ඉගෙනගෙන ධර්මයේ තුලින් ඒවා නැති කරගෙන අපිට සාසන සැනසෙල්ල මනසට ඇති කරගන්න ඕනේ. ඒ කියන්නේ හැමදාම හැම මොහොතකම මේ සාසනය තුල සාසන සැනසෙල්ලම හොයන්න ඕනේ. කියන්නේ සාසන සැනසෙල්ලට තමයි සල්ලේක ප්‍රතිපදාව කියලා කියන්නේ. සල්ලේක ප්‍රතිපදාව කියන්නේ. සමහර කෙනෙකුට සමහර වෙලාවට ගෙදරදී නමුත් දැන් අපේ සමහර බෑරිවලට උයන පියන එක පවා කේන්ති යන එකක් වෙනවා. වෙන ලොකු රාජකාරියක් ඕනේ නැහැ. මේ මහත්යට දරුවන්ට උයලා දෙන එක පවා සමහර වෙලාවට මනසට ලොකු බරක් වෙනවා. ඒකට කේන්ති යනවා සමහර වෙලාවට. ඒක සැහැල්ලුවෙන් කරන්න බෑ. සතුටෙන් කරන්න බෑ. එක අම්මා කෙනෙක් කියනවා හරි ආසාවෙන් හරි සතුටෙන් සැහැල්ලුවෙන් පුදුම නිකන් පා වෙනවා වගේ කුස්සිය වෙනවා කියනවා. හරිම සැහැල්ලුවෙන්. කෙනෙක් එහෙම කරන්නත් ඒ වෑංජනයි බතම අර අම්මාට බොහොම මානසික පීඩනයෙන් කරන්නත් එහෙනම් මේ බතයි වෑංජනේ වෙන ක්‍රියාවේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. දෙන්නටම යන්න බැරි එකේ ප්‍රශ්නේකුත් නෙවෙයි තියෙන්නේ. දෙන්නාගේම චිත්ත සංතාන තුළ අර සිත වැඩිලා ඇති නැති භවයේ අවුලක් තියෙන්නේ. අන්න ඒක අපි විසඳ ගන්න ඕනේ මේ ධර්මයේ තුල. ඒකට කවුද ඕනේ? කල්යාණ මිත්‍රයෝ නෑ. කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබලා කල්යාණ මිත්‍රයන්ගෙන් දැනගෙන ගන්න ඕනේ තමන්ගේ ජීවිතයේ යම් ප්‍රශ්නයක් කියන්නේ මේ භෞතික ප්‍රශ්නේ ඔන්නෝව සිතේ ප්‍රශ්න. මෙන්න මේ සිතේ ප්‍රශ්න ටික විසඳ ගන්න. අපට කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ ඇසුර හා උපදෙස් අවශ්‍ය වෙනවා. අපිට තරහ එනකොට අපි දන්නේ නෑ ඒ තරහාව කියලා. ඒ තරහ නැති කරගන්නේ කොහොමද කියලා අපි දන්නේ නෑ. ඒ තරහ පාලනය කරගෙන තරහ යන්නේ නැති විදිහට ඒ වැඩේ කරන්නේ කොහොමද කියලා අපි දන්නේ නෑ. ඒකට ධර්මයේ දැන ඉගෙන ගත්තොත් කල්යාණ මිත්‍ර උතුමන් වහන්සේලාගේ උපදේශ අපි ජීවිතේට එකතු කරගන්න ඕනේ. අපි එහෙමද නේද ඕන වැඩකට ඒ වැඩේ සම්බන්ධව කරුණාකාරණා දැන ඉගෙන ගත්ත කෙනෙකුගෙන් උපදෙස් ගන්නවා. ඒක සාර්ථක කරගන්න. ඉතින් මෙන්න මේ පරම සල්ලේක ප්‍රතිපදාවෙන් ඒ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ඉන්න විහාරයට යන්න පිටත් වෙන්න ඕනේ. විහාරයට ඇතුල් වන කෙනා අතර මගදී දැහැටි ආදී කප්පියම් කරවගෙන යන්න ඕනේ. ඒ කියන්නේ ඒ අතරමඟදී දැහැටි කප්පියම් කරගෙන යන්න කියන්නේ මේ එතෙන්ට ගිහිල්ලා ආචාර්යයන් වහන්සේගෙන් මේ පිළිය කොහෙද තියෙන්නේ? දැහැටි කොහෙද තියෙන්නේ? වතුර කොහෙද තියෙන්නේ කියලා අර කමටහන් ගන්න යන ආචාර්යයන් වහන්සේ ගාවට ගිහිල්ලා ඉස්සරෝම ගියපු ගමන් ඕවා කියපු ගමන් ඕන කෙනෙකුට මේ මනුස්සයා නම් මහ කරදරකාරයෙක් කියලා. එතකොට අර ආචාර්යයන් වහන්සේගේ මනසේ ඉස්සරෝම අපි පිළිබඳ ඇති වෙන මානසික ස්වභාවය ඔන්න ඔය වගේ එකක්. එතකොට උන්වහන්සේ උනත් කල්පනා කරනවා මෙයාත් එක්කනම් කරන්න පුළුවන් වෙන එකක් නෑ කියලා යාපු ගමන් ඉල්ලන්න කතා කර කොහෙද මේක කොහෙද කියලා. ඒ නිසා කියනවා මගදීම දැහැටි ටික එහෙම කප්පියම් කරගෙන යන්නේ කියලා. ඉස්සර පුරුසු තිබ්බේ නෑනේ දබ්බෙහෙත් පුරුසු. දැහැටිනේ වැරදුනේ. ඒ නිසා ඒ ටික එහෙම කරගෙන යන්නේ කියලා. මොහොතක් විරාහැරලා පාසෝදලා තෙල් ගල්වගෙන පස්සේ ආචාර්යයන් වහන්සේ සමීපයට යනවා කියලා වෙනත් පිරිවෙනකට ඇතුළු වෙන්න එපා කියනවා. මොකක් හින්දාද? ඒකේ ආචාර්යයන් වහන්සේත් එක්ක තරහ භික්ෂුන් වහන්සේලා ඉන්න පුළුවන්. එහෙම හිටියොත් තමන් ආපු කාරණේ අහලා උන්වහන්සේගේ අගුණ කියලා තමන්ගේ චිත්තසංතාරයේ උන්වහන්සේ ගැන තියෙන ශ්‍රද්ධාව පැහැදීම නැති කරලා විපිලිසර ඇති කරවන්න පුළුවන්. එහෙම විපිලිසර ඇති කරගත්තොත් උන්වහන්සේගෙන් ගන්න කමඨාන පිළිටා හිටින්නේ නැහැ. ඒ නිසා කියනවා මේ උන්වහන්සේ මුණ ගැහෙන්න යනකොට වෙන කිසිම විහෙරකට විහාරගෙන දැන් වෙන කුටියකට ඇතුල් වෙන්න එපා කියනවා. ඒ විහාරේ ඉන්න අනිත් භික්ෂුන් වහන්සේලාත් එක්ක කතාවට යන්න එපා කියනවා. කෙලින්ම ආචාර්යයන් වහන්සේ ගාවටම යන්න කියනවා. එහෙම යන්න කියන හේතුව උන්වහන්සේ කොයිතරම් ගුණවත් වුණත් ඕනම කෙනෙකුට තරහ අකමැති පුද්ගලයෝ ඉන්නවා. ලෝතුරා බුදුරජාණන් වහන්සේට හිටියනේ. දැන් බුදුරජාණන් වහන්සේ ගාවට මුණ ගැහෙන්න යන කෙනෙක් ඉස්සර වෙලා දේවදත්ත ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න කුටියට ඇතුල් වුණොත් මොකෝ වෙන්නේ? හ්ම්? බුදුරජාණන් වහන්සේ ගැන දොස්මනේ කියන්නේ. ඊට පස්සේ මේ මිනිස්සයා ආයෙ ආයෙත් බුදුරජාණන් වහන්සේ ගාවට. දැන් ආපස්සේ හැරිලා යනවා තීර්ථකාරාමයට. අර ලබන්න තිබ්බ මාර්ගඵලිනොත් එයා පිළිහෙනවා. ඉතින් ඒ වාගේ මේ කල්යාණ මිත්‍රයන් වහන්සේ එහෙම නැත්නම් මේ කමඨහන් ආචාර්යයන් වහන්සේට ඕනතම් අවඩ කැමති අහිත කැමති මොනවා හරි පුංචි පුංචි දේවල් වලින් හිතමනාපකම් හදාගත්තු මිනිස්සු ඕනතරම් භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒ නිසා කියනවා එවැනි භික්ෂුන් වහන්සේලා ගාවට මුණ ගැහෙන්න ගියොත් ආචාර්යයන් වහන්සේගේ මොනවා හරි දෝෂයක් කියලා හිතේ විපිරිසර භාවයක් ඇති කරවයි ඊට පස්සේ අපට අර උන්වහන්සේගෙන් ගන්න කමඨහන පිළිහිලා හිටින්නේ නැහැ කියලා. ඒ නිසා තමයි මේ ධර්මයේ කියන්නේ පැහැදිලිවම කෙලින්ම උන්වහන්සේ ගාවටම යන්නේ කියලා. එහෙම ගියාම ආචාර්යයන් වහන්සේ බාල වුණොත් පාසිවුරු ගැනීම ආදී ඉවසන්න එපා කියනවා. දැන් ලොකු ශාමිනහසනමක් එනකොට අපි ඉස්සරහට ගිහිල්ලා උන්වහන්සේ කියන පාත්‍රයේ සිවුරු එහෙම මොනවා හරි කාර්ය දාරිනවනේ මේ දෙක ඉල්ල ගන්නවා. ඉල්ලගෙන උන්වහන්සේ අපි කුටියට එකගෙන එනවා. එතකොට දැන් අපි මේ කමටහන් ගන්න යන ස්වාමීන් වහන්සේ අපිට වැඩිය බාල විශ්වාසයක් වෙන්න පුළුවන්. අපි වැඩි හිටුණු පමණින්ම කමටහන් දන්නේ නැහැනේ. ඒ නිසා කමටහන් ඉගෙන ගන්න යන්නේ සමහරට බාල විශ්වාසගාවට වෙන්න පුළුවන්. එහෙම වුණොත් උන්වහන්සේ ඉස්සරහට ඇවිල්ලා අපේ පාත්‍ර සිවුරු ඉල්ලුව දෙන්න එපයි කියනවා. ඇයි දැන් උන්වහන්සේ ගුරුවරයාගේ තැන තියන්න ඕනේ. අපේ වතපිළිවෙත උන්වහන්සේලාව කරව ගන්න හොඳ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ උන්වහන්සේ බාල වුණොත් උන්වහන්සේගේ වතපිළිවෙත ඉවසන්න එපා කියනවා. තමන් කොච්චර වැඩි හිටි වුණත්. ඊළඟට උන්වහන්සේ වැඩි හිටිනම් උන්වහන්සේට වන්දනාමාන කරලා පාසිවුරු ආදිය තියන්න කියලා කිව්වහම තියන්න ඕනේ. ඒ ආචාර්යයන් වහන්සේ කියන දේ කරන්න ඕනේ. දැන් බලන්න මේක හරි ලස්සන තැනක්. ඉස්සර භික්ෂුන් වහන්සේලාගේ ජීවි දිවි පෙවෙත අපට මේ සිතින් මවා ගන්න පුළුවන් මෙන්න මේ කාරණා ටිකෙන්. එහෙනම් විහාරයකට ගියපුවාම ඉතින් කියන ඇවැත්නි ගෙනාපු පාත්‍ර සිවුරු තියෙනවා නම් ඒ ටික කොහින් හරි තැනකින් පෙන්නනවා මෙන්න මේ තැනකින් තියන්නේ කියලා. ඊට පස්සේ උන්වහන්සේ එහෙම කිව්වා මේ පාත්‍ර සිවුරු ටික තියන්න ඕනේ. ඊට පස්සේ කියන අවැත්නේ එහෙමනම් තැන් වල දණ්ඩයි දැන් පයින්ම නෙන්නේ. අද වාගේ සීදාගත් වාහනයක ඇවිල්ලා බහිනව නෙවෙයිනේ. බොහෝ දුර යොදුන් ගණන් දවස් ගණන් පයින් එන්නේ. එතකොට බොහෝම වෙහෙසෙන් එන්නේ. ඒ නිසා තිබහින් එන හින්දා කියනවා අවැත්නේ එහෙමනම් පැන් ටිකක් පානය කරන්න. අද වාගේ ටැප් නැහැ. වාජනවල කලවල තමයි ගෙනල්ලා පැන් තියලා තියෙන්නේ. ඉතින් කියනවා එහෙමනම් ඇවැත්නි පැන් ටිකක් පානය කරන්න. ඒ වගේම පාසෝදා ගන්න කියන මේ කරුණු දෙක කියනවා. ඉස්සර හැම විහාරයකටම ඇතුල් වෙන තැනක පාදෝනා පැනුයි ඒ වගේම වළඳන පැනුයි තියලා තියෙනවා. ඉතින් වළඳන තැනින් පැන් වළඳන්න පුළුවන් අර පාදෝනා තැනින් පා දෙක සෝද ගන්න පුළුවන් මොකද දූවිලි තට්ටු තට්ටු කකුල් වල බැඳිලා තියෙන්නේ. ඇයි යොදුන් 10 15 දවස් ගාණක් පයින් ඇවිත් ඇවිත් ඇවිත් කකුල් වල යොදූවිලි තට්ටු ගණන් තියෙනවා. ඒ නිසා පාදක පිරිසිදු කරගන්න කියනවා. එහෙම ආචාර්යයන් වහන්සේ කියන කියන දේ කරන්න ඕනේ. හැබැයි පාසෝදන්න කියපු ගමම්ම පාසෝදන්න එපා කියනවා බුදුරජාණන් වහන්සේ. ඇයි සමහර වෙලාවට මේ පාසෝදන පැන් ටික ආචාර්යයන් වහන්සේ ගෙනල්ලා තමන්ගේ කුටිය ගාවින් උන්වහන්සේ එළියට ගිහින් තමන් වහන්සේ කුටියට එනකොට ආපහු කකුල් දෙක හොදගෙන එන්න උන්වහන්සේම ගෙනල්ලා වේසමක භාජනයක ওই පැන් ටික දොර ගාවෙන් තියලා තිබ්බා වෙන්න පුළුවන්. දැන් හිතන්නකො මෙතන පැන් ටික කියලා. සමහර ලාවට දැන් ඉස්සර වාගේ දායකයෝ නැහැනේ ඌවගේ. ස්වාමීන් වහන්සේලා ඉන්නේ. එතකොට ආචාර්යයන් වහන්සේම තමයි පැන් තියෙන තැනකින් පැන් ටිකක් වාජ අරගෙන ඇවිල්ලා තමන් වහන්සේ කුටිය ගාවෙන් තියාගන්න. එතකොට පොල් කට්ටකින් අරගෙන තමන් වහන්සේ කුටියට ඇතුල් වෙනකොට පාදක හොදගෙන ඇතුල් වෙනවා. ඉතින් මේ පැන් ටික ආචාර්යයන් වහන්සේ ගෙනල්ලා තිබ්බ එකකින් අපි කකුල් හේදුවොත් ඒක ගෞරවණීය නෑ. එතකොට උන්වහන්සේ ලව්වා අපේ පාදක හොදගන්න වතුර ගෙන්න ගත්තා වාගේ වෙනවා. බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ පැනවීම. හරි ආශ්චර්යයක් කියන්නේ ඒකයි මේ ශාසනයේ. ඔය පුංචි පුංචි තැන් වලින් අපට ගොඩාක් දේවල් තියෙනවා දැන ඉගෙන ගන්න. දැන් සමහර වෙලාවට දැන් ගෙදරට ආපු ගමන් අම්මා කියනවා බත් කන්න කියලා. අම්මා බත් කන්න ගියා අපි හොඳටම දන්නවා දැන් මේ බත් අම්මා උයපුවා කියලා. ඒ නිසා අහන්න ඕනේ අම්මා කෑවද කියලා. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ඒ ගෞරවය ප්‍රකාශ කරන විදි. ඔය තැන්වලින් ගෞරවයයි නැති වෙන්නේ අපේ පින්වත්නි. දැන් කියපු ගාම ටක් ගාලා අර ආචාර්යයන් වහන්සේ සමහල්ලාවට අද වාගේ ටැප් නැහනේ. සමහරට කන්දක නම් දැන් සාංශේ වැඩ ඉන්නේ. සමහරට ස්වාමීන් වහන්සේ කන්ද පල්ලැහැ ඉඳලා කිලෝමීටර් භාගයක් දෙකක් විතර ওই පැම් වාජනේ ඒ ආචාර්යයන් වහන්සේ ගුරුවරයා බොහොම මහන්සියෙන් කන්ද නැගගෙන නැගගෙන ගෙනල්ලා කුටිය ගාව තිබ්බු පැන් වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඒව ටික අරගෙන අපි කකුල් හොදගත්තොත් ඒක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා එහෙම එපයි කියනවා. පාදක හොදන්න නැතුව ඉන්න කියනවා. ඒ වෙලාවේ ආචාර්යන් වහන්සේ කියන ඈත්නි පාදයක සෝදගන්න ඔය ජලය මං ගෙනාපුවා නෙවෙයි මට මේ වතාවත් කරන පොඩි සාමණේර ස්වාමීන් වහන්සේලා නැත්තම් කැපකරුවෝ ආවතේව කරන අය ගෙනල්ලා තිබ්බු පැන් කියලා කියලා කිව්වොත් විතරක් කකුල් දෙක හොදගන්න කියනවා. ඒ කකුල් දෙක හොදගන්නකොටත් ආචාර්යන් වහන්සේට පේන තැනක හොදගන්න එපා කියනවා. විහෙර කෙලවරකට ගිහිල්ලා නොපෙනෙන අවකාශයක පාදක හොදගන්න කියනවා. දැන් අපේ නම් සමහර ලාවට එහෙම නෙවෙයි පාදක හොදගන්න ගාම මෙහෙම මොකලා ඉස්සුවා ටක් ගාලා වතුර දාගත්ත අර ආචාර්යයන් වහන්සේ ඉන්නවාද මේක හොද නැද්ද ගෞරවණීයද එහෙම කිසි දෙයක් හිතන්නේ නමුත් දැන් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන ආචාර්යයන් වහන්සේ ඉස්සර ඉස්සරහම සිවුර උස්සගෙන කකුල් හොදන්න යන්න එපා කියලා. ආචාර්යයන් වහන්සේ නොපෙනෙන විහාරයක කොනකට ගිහිල්ලා පැත්තකට වෙලා හිමීට කකුල් දෙක හොදගෙන අර සිවුර එහෙම පිළිවෙලකට පොරවගෙන ආචාර්යයන් වහන්සේ ගාවට එන්නේ කියනවා. මේ දේවල් අපේ ಗುಣ වැඩෙන්නට මේ භාවනාව කියලා කියන්නේ ගුණයක් අපේ පින්වත්නි. දෙකයිනේ තියෙන්නේ. සීල ගුණ. සිල්වත් ගුණවත් කියලානේ අහලා තියෙන වෙයින් එකක් අහලා නැහැනේ. ඔයාලා අහලා තියෙනවා තවත් මොන හරි එකක්. නෑනේ සිල්වත් ගුණවත් ඔය දෙකනේ අහලා තියෙන්නේ එතකොට අපි අපේ මේ නිවන් ගමනේදී සීලය ඇති කරගන්න ඕනේ ගුණය ඇති කරගන්න ඕනේ එතකොට මෙන්න මේ භාවනාව කියන්නේ ගුණයක් තේරෙනවද එතකොට මෙන්න මේ පුංචි පුංචි ගුණ අපේ ජීවිතේ වැඩෙන්නේ නැත්තම් අර මහා ගුණය අපේ චිත්තසංතාන තුළ වැඩෙන්නේ නැහැ පුංචි පුංචි වල්පැල ටික ගලවලා අයින් කරන්නේ නැතුව වී ඉස්සට ප්‍රධාන භෝගේ ඉස්සට ඒ භෝගේ පැලවෙන්නේ නැහැ. ඒකට අර පුංචි පුංචි කඩු කැබිලි ටික අයින් කරලා වල් පැල ටික අයින් කරලා කුඹුර හොඳට හදන්න ඕනේ. අන්නේ කුඹුර හදන එකක් තමයි බුදුරජාන් වහන්සේ මේ අපට කියලා දෙන්නේ. ඊළඟට දේශනා කරනවා තෙල් නල ටික. තෙල් නල ගෙනවුත් දුන්නේ නම් නැගිටලා දෝතින් මේ තෙල් නලයේ ගන්නයි කියලා මේ ඉස්සර ස්වාමීන් වහන්සේලා දැන් අර පා දෝණය කළාට පස්සේ දැන් යොදුන් ගානක් ඇවිදලා ඇවිදලා පා දෙක හරි වේදනයි මස් තැලිලා තියෙන්නේ ඒ නිසා අර ඕනම විහාරයකට ගියපුවාම තෙල් තියෙනවා කකුල් දෙකේ ගා ගන්න. ඔයාලත් එහෙමනේ. දැන් කොහේ හරි අපි කියමු සිරීපාද නැංගා කියලානේ. සිරීපාද නැගලා ගෙදරට ඇවිල්ලා කකුල් දෙකේ තෙල් ගානවනේ. ඇයි ඒ කිලෝමීටර් 6ක් විතර කිලෝමීටර් 6ක් විතර නැගලා ආය 6ක් විතර බැස්සහම කකුල් දෙක දැන් මේ කියන්නේ සමහරට දවස් ගාණක් යොදුම් බර ගාණක් දුර කතර ගෙවාගෙන කඳු පල්ලම් නැගගෙන මොකද මේ තාරපාරයව නෙවෙයිනේ සමහරට මහා වනාන්තර මැදින් කාන්තාර මැදින් ගංගා තරණය කරලා කඳුහෙල් තරණය කරලා තමයි දැන් මේ ආචාර්යයන් වහන්සේ හොයාගෙන එන්නේ හොඳ පාරවල් ඉස්සර හැමතැනම තිබ්බේ නෑ නේ එතකොට කකුල් එහෙම කොච්චර රිදෙන්නේ නැද්ද? ඒ නිසා ඒ කාලේ හැම විහාරෙම තිබ්බා තෙල් නලයක්. කවුරු හරි ආගන්තුක කෙනෙක් ස්වාමීන් වහන්සේ නමක් ආපුවාම ඉන්න ස්වාමීන් වහන්සේලා පාසෝද ගත්තට පස්සේ තෙල් නලය දෙනවා කකුල් දෙකේ තෙල් දාගන්න. ඉතින් වැඩිහිටි ස්වාමීන් නමක් නම් ස්ථානින් ඉන්න බාල ස්වාමීන් වහන්සේ නමක් නම් බාල ස්වාමීන් වහන්සේලා අර වැඩිහිටි ස්වාමීන් වහන්සේ කකුල් වල තෙල් දාලා හොඳට කකුල් දෙක අත ගන්නවා. අර වෙහෙස මෙවුව කරගන්න. ඉතින් අද වාගේ නෙවෙයි ඉස්සර. ඒක අත්‍යවශ්‍යයෙන්ම කරන්න ඕනේ නැත්නම් කකුල් ඉදිමෙනවා. ඉතින් මෙන්න මෙහෙම අර ගුරුවරයා තෙල් නලයේ ගෙනල්ලා දුන්නොත් නැගිටලා දෝතින් මේක පිළිගන්නේ කියනවා. යම් මෙහකින් මේ අපි තෙල් නලයේ දෙනකොට නෑ නෑ ස්වාමීනි ඕනේ නෑ කියලා අපි ගෞරවයෙන් ප්‍රතික්ෂේප කළොත් එතකොට ආචාර්යයන් වහන්සේ හිතනවලු මේ ඇත්තා දැම්ම මේ සම්භෝගයේ කෝප්‍ය කරනවා කියලා සම්භෝගයේ කෝප්‍ය කරනවා කියලා කියන්නේ අර මන් දෙන දෙයක් ගන්නෙත් නෑ උන්වහන්සේගේ දෙයක් මට දෙන්නෙත් නෑ මේ හිතවත්කම පරිහරණය කිරීම අන්න ඒක කෝප්‍ය කරනවා කියලා ඒක නැති කරලා දානවා කියලා දැන් ඔයාලා හිතන්න ඔයාලා හරි ආසාවෙන් මොනවා හරි දෙයක් කාට හරි ගිහින් දෙනකොට එයා ඒක ප්‍රතික්ෂේප කළොත් එපා කිව්වොත් නෑ නෑ ගන්න ගන්න එක නෑ නෑ ඕන එකත් අර දෙන කෙනා අපහසුතාවයටපත් වෙනවනේ. දැන් කෑම ටිකක් දෙන්න යනකොට සමහර තේ එකක් වුණා සමහර අයට දෙන්න යනකොට එකපාර නෑ එපා කියන නෑ නෑ කන්න කමන්නේ අපි මේ චුට්ටි කෑල්ලක් කන්නක නෑ නෑ එපා එපා කියනකොටම අර දෙන කෙනා පුදුම විදිහට අපහසුතාවයටපත් වෙන්නේ නැද්ද? අපහසුතාවයටපත් වෙනවා. අපරාධ දෙන්න ගිය කියලා හිතෙනවනේ. ඉතින් අන්න ඒ නිසා මේ ගුරුවරයා මොනවා හරි දුන්නොත් ඒක Tamanට ඕන වුණා හෝ එපා වුණා හෝ ඒක දෝතින් පිළිගන්නේ කියනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න අම්මා මොනවා හරි දුන්නොත් තාත්තා මොනවා හරි දුන්නොත් වැඩිහිටියෙක් මොනවා හරි දුන්නොත් සිල්වතෙක් ගුණවතෙක් මොනවා හරි දුන්නොත් ඒක Tamanට ඕන වුණා හෝ එපා වුණා හෝ ඒ දෙන උතුමන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් ඒක දෝතින්ම පිළිගන්න ඕනේ නැකිටලා. ප්‍රතික්ෂේප කරන්න එපා කියනවා. ඒක අරගන්නේ කියනවා. අරගෙන Tamanට එපා එකක් නම් පස්සේ ඉස්සෙල්ලා අරගන්න කියලා දෙනකොටම ඊට පස්සේ ස්වාමීනි මට මෙන්න මේ මේ මට මෙහෙම මේ අමාරුවක් තියෙනවා මේ වෙලාවේ තේ බිව්වොත් ස්වාමීනාසේ නිසා මට තේ වළඳන්න බෑ කියලා පස්සේ ඒක කියන්නේ කියනවා. හැබැයි දින වෙලාවේ දෝතින් මේක නැගිටලා උන්වහන්සේට ගෞරව වෙන්න ගන්නයි කියනවා. ඒ නොව අපේ ජීවිතයට එකතු කරගන්න ඕන ಗುಣ එක පැත්තකින්. ගොඩාක් අය ගාව අපේ පින්වත් මේ ಗುಣ නැහැනේ. වැඩි හිටියෙක් යමක් දෙනකොට නැගිටින්නේ නැහැ. දෝතින් ගන්නෙ නැහැ. ඔහේ ගන්නවා තනි යතින්. ඒක මේ ඔයාලගේ ගිහි ජීවිත අතර තියෙන වැඩි හිටිකම් වුණත් ඒ ಗುಣ තියෙන්න ඕනේ අපේ පින්වත්නි. ඒවා අපේ ಗುಣ. කෙනෙක් වැඩි හිටි වෙනවා කාරණා තුනකින්. මොනවද කාරණා තුන? වයසින් වැඩි හිටි වෙනවා. තපසින් වැඩි හිටි වෙනවා. ඊළඟට ගුණයෙන් වැඩි හිටි වෙනවා. ඒකට කියනවා වයෝ වෘද, තපෝ වෘද, ගුණ වෘද කියලා. එතකොට ඔය තුනෙන්ම වැඩි හිටි නම් අපිට කවුරු හරි එයාට මෙන්න මේ කියන ගෞරවය දක්වන්න ඕනේ. මොන හරි දෙනකොට දෝතින් පිළිගන්න ඕනේ. ඕකෙන් ප්‍රධාන කවුද? තපෝ වෘද, ගුණ වෘද නෙවෙයි. රහතන් වහන්සේ නමක් වුණත් Tamanට වඩා දවසක් හරි සීලය වැඩිපුර සමාදන් වෙලා ඉන්නවා නම් දවසක් ඒ උන්වහන්සේට වඳින්න පුදන්න ගරු සත්කාර කරන්න ඕනේ. රහත් ගුණය කියන එක සීලයට වැඩිය ලොකු වෙන්නේ නැහැ කවදාවත්. එනිසා සාමනීර අපි කියමු සත් මං දැන් මම රහත් වෙලා උපිලි ව්‍යාපත් ඇතුව පටිසම්භිද ඇතුව සියලු සාසනික ගුණ උපදව ගත්තත් මට වඩා එක දවසක් හරි සීලෙන් වැඩි හිටි භික්ෂුවක් ඉන්නවා නම් උන්වහන්සේට වඳින්න ඕනේ, පුදන්න ඕනේ, ගරු සත්කාර කරන්න ඕනේ, උන්වහන්සේ කියන කියන වැඩ කරන්න ඕනේ. ඒ නිසා ඒ සියල්ල කරන්න ඕනේ. මගේ රහත් බව අදාළ නැහැ. තේරුණා නේද? ඒ රහත් බව කියන එක එක එක්කෙනාගේ පෞද්ගලික ගුණයක් මිසක ඒක මේ අනිත් අයත් එක්ක කටයුතු කරන්න අදාළ දෙයක් නෙවෙයි. ඒ නිසා මේ සම්බුද්ධ ශාසනය බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේදී හැම වෙලාවෙම ප්‍රධාන තැන දෙන්නේ තපෝ වෘද භාවයට ඒ කියන්නේ සීලයෙන් වැඩිහිටි භාවයට ඊළඟට වයසින් වැඩිහිටි භාවයට තුන් වෙනුව තමයි ගුණයට මුල් තැන දෙන්නේ හිතන්නකෝ එකටම මහාන වුණු එකටම උපසම්පදා වුණු සාංශලා දෙනමක් ඉන්නවා එතකොට ඒ දෙනමම දෙනමෙන් එක්කෙනෙක් රහත් උනත් අර රහතන් වහන්සේ එකට මහාන වුණු දෙන්නගෙන් දවසකට හරි ඉස්සරලන් උපන්නේ දවසකින් හරි වයසින් වැඩි හිටිනම් අර රහතන් වහන්සේ එකම පැවිද්ද වුණත් එකම උපසම්පදා වුණත් අර දවසක් හරි වයසින් වැඩි හිටි ස්වාමින් වහන්සේට ගරු සත්කාර වන්දනමාන කරන්න ඕනේ. රහත් බව එතරිනුත් ගණන් ගන්නෙ නැහැ. රහත් බව ගණන් ගන්න ඊළඟට අවසානෙට. ඒ මොකද මේ ගුණය කියන එක කෙනා කෙනාගේ පෞද්ගලික දෙයක් විතරයි. එනිසා අපි ගරු සත්කාර කරනකොට කෙනෙක්ව තෝරගන්න ඉස්සරෝම තපෝවෘද ඊට පස්සේ වයෝවෘද ඊට පස්සේ තපෝවෘද සමාන නම් එකටම සිල් සමාදන් වෙලා සීලේනොත් සමාන නම් ඊළඟට වයෝවෘද ගත්තාම එකම එකම වෙලාවෙ නම් උපන්නේ දැන් දන්න හැටියට එකම දවසේ උපදිලා තියෙන්නේ එතකොට වයසිනොත් සමානයි තපසේ සීලේනොත් සමානයි ඕන්න දැන් අපට පුළුවන් ගුණයට ගරු කරන්න ඒ දෙන්නෙක් අතර තමයි ගුණයට ගරු කිරීම සිද්ධ වෙන්නේ. ඒවා ටිකක් ගැඹුරු කාරණා. එකපාරම වැරදි තැනකින් ගන්න එපා. කල්යාණ මිත්‍රයන් වහන්සේලාගෙන් නැවත නැවත ਵਿਚාරලා කරුණු තේරුම් බේරුම් අරගෙන මේ කාරණා ගන්න ඕනි සිහියට. එතකොට අපේ පින්වත්නි එහෙමනම් ඔන්න ආචාර්යයන් වහන්සේ දෙනකොට තෙල් නලේ අත් දෙකින්ම අරගෙන ඒ තෙල් නලේ ගන්නයි කියනවා. ඉසෙයි පිටිකරේ ගා ගන්න කියනවා. ඇයි පිටිකරේ ගාගන්නේ? පාත්‍රේ එල්ලගෙන ඇවිල්ලා රිදෙනවා. දැන් ඔයාලා බෑග් එල්ලගෙන ගොඩාක් ගමනක් ගියොත් දවස් දෙකක් විතර එක දිගටම රිදෙනවානේ මේ කර. ඉතින් ස්වාමින්වහන්සේ සමහර දෙපට සිවුරක් කරේ දාගෙන පාත්‍රෙත් කරේ එල්ලගෙන තව සමහරට පැම් වාජනයකුත් වතුර වලඳන්න ඒ අර ඉදිකටු ගුලාව ඊට පස්සේ ඩබරාව ඉතින් සමහරලාට පාවහන් දෙක ඉතින් ඔක්කොම සමහරට කරේ එල්ලගෙන ඉන්නේ. තව අතිරේක සිවුරක් තියෙනවා නම් අතිරේක සිවුරක් ඒක බෑග් එකකට තාල එකක් එල්ලගෙන එතකොට සාමාන්‍යයෙන් මෙහෙම යොදුන් ගාණක් දවස් ගාණක් ආපුවාම මේ කර රිදෙනවා සෑහෙන්න. ඒ නිසා මේ ඔළුවේ කරේ තෙල් ටික ගාන්න කියනවා පාදකේ ගාන්න එපා කියනවා ඒත්. ඇයි සමහටේ තෙල ආචාර්යයන් වහන්සේ ඇඟේ ගාන එකක් වෙන්න පුළුවන්. එතකොට ආචාර්යයන් වහන්සේ ඇඟේ ගාන එක අපි කෙලිම කකුල් වල ගාගත්තොත් එතකොට ආචාර්යයන් වහන්සේට කරන අගහුරවයක් ඒක. එනිසා ඔළුවේ පිටිකරේ ගාලා නිහඬව ඉන්නේ කියන. එතකොට ආචාර්යයන් වහන්සේකත් නෑ නෑ වැත්නි ඕක හැමෝම කකුල් වලත් ගාන හැමෝම පරිහරණය කරන තෙලක් කියලා උන්වහන්සේ අවසර දුන්නොත් කිව්වොත් කකුල් දෙකෙත් තෙල් ගාගන්නේ කියනවා. ඊට පස්සේ ආචාර්යයන් වහන්සේ ගාවට ගියපු ගමම්ම කමටහන් ඉල්ලන්න එපා කියනවා. ස්වාමීනි මට කමටහනක් දෙන්න කියලා ගිහිල්ලා වැඳලා කමටහන් ඉල්ලන්න එපා කියනවා. දවස් කිහිපයක් ආචාර්යයන් වහන්සේත් එක්ක මේ වෙහෙරේ වාසය කරන්න කියනවා. දැන් මේ සාංශේ නමකටනේ කියන්නේ ඒ නිසා. දැන් ඔයාලට උනත් එකපාරම ඇවිල්ලා ආ ස්වාමීන් වහන්සේ මං ආවේ මේ කමටහනක් ගන්න මට කමටහනක් දෙන්න පුළුවන්ද කියලා ඉල්ලන්න එපා කියනවා. ඒ පන්සලට කීප වතාවක් එන්න කියනවා. දානයක් හදාන ගේම් පූජා කරනවා ඊට පස්සේ බුද්ධ වන්දනාවට සම්බන්ධ වෙනවා ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඊළඟට පන්සලේට පින්කම් වලට සම්බන්ධ වෙලා අර ටික දවසක් පන්සලට එන්න කියනවා. එතකොට ඒ පුද්ගලයාගේ හැසිරීම, ඒ පුද්ගලයාගේ ස්වභාවය අර ස්වාමීන් වහන්සේ දකිනවා. දැක්කහම අර ඒ පුද්ගලයාත් එක්ක පොඩි හිතවත් බවක් ඇති වෙනවා. නිතර පොඩ්ඩක් ආපුවාම දවස් 10ක් 15ක් විතර එහෙම නිතර ආපුවාම. ඉතින් එතකොට ආචාර්යයන් වහන්සේ කතා කළා දැන් අහපුවාම කමටහන ඉල්ලන්නේ කියලා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. මෙතනදී කියනවා මේ දවස් කීපයක් විහිද සාංශෙත් එක්ක ඉන්න ඊළඟට පහවදා ඉඳලම ආචාර්යයන් වහන්සේට වත කරන්නයි කියනවා. හැබැයි උන්වහන්සේට සලකන වත පිළිවෙත කරන කෙනෙක් ඉන්නවා නම් එයාගෙන් ඉල්ලන්න කියනවා ඉල්ලුවක් දෙන්නේ නැත්නම් අවස්ථාව ලැබුණු වෙලාවක උන්වහන්සේට උපස්ථාන කරන්න කියනවා. උපස්ථාන කරනකොට ස්වාමීන් වහන්සේ බොන්නේ ඇල් වතුරද උණු වතුරද කියලා අහන්න එපයි කියනවා. බලන්න මේ ධර්මයේ තියෙනවා. උණු වතුරයි ඇල් වතුරයි දෙකක් උන්වහන්සේට පිළිගන්නන්න කියනවා. එතකොට උන්වහන්සේ කැමති මොකද්ද ඒක ගන්න දවස් 3ක් විතර හැමදාම උණු වතුර ගත්තොත් හතරවෙනි දවසේ ඉඳලා හැමදාම උණු වතුර විතරක් දෙන්නේ කියනවා. දැහැටි දෙනකොට කුඩා වූද මධ්‍යම වූද ලොකු වූද දැහැටි කූරු තුනක් ප්‍රමාණ තුනකින් කපලා උන්වහන්සේට පිළිගන්නන්න කියනවා. එතකොට හැමදාම ගත්නේ මොන ප්‍රමාණයද ඊළඟ දවසේ ඉඳලා ඒ ප්‍රමාණය දැහැටි අහන්න එපා කියනවා. උභාසයට කොච්චර දිග දැහැට්ටක්ද කපලා ඕනේ කියලා අහන්න එපා කියනවා. දැන් අපේ නම් එහෙමනේ නේද? ඒ එහෙම අහන්න එපා කියනවා. මේ බලන්න ගෞරවය නෙමේ හදන්නේ බුදුරජාණන් වහන්සේ. එතකොට මේ ගෞරවයෙන් ගන්න දේ තමයි අපේ පින්වත්නි අපිට පිහිටන්නේ ඒකයි. ගුරුවරයෙකුට වුණත් ගුරු ගෞරවයෙන් ඉගෙන ගන්න ශිල්පේනේ පිහිටන්නේ. ඒ නිසා මේ කමඨහන කියන්නේ මේ ලෝකේ තියෙන බලවත්ම වූ ශිල්පය ගැනීම. ඒ කියන්නේ මුළු සංසාර භව ගමනක්ම නවත්තන්න සාරාංශයේ කප්සුවහස පාරමිතා පුරාගෙන ඇවිල්ලා මාර පරාජය කරලා බොමුලදී අවබෝධ කරගත්තු ශිල්පයක් මේක. එතකොට ඒ ශිල්පය ගුරුවරයෙකුගෙන් ගන්නකොට සාමාන්‍ය විදිහකට ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසායි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ කරුණ පැහැදිලි කරලා දෙන්නේ. හැබැයි ඉතින් හැමදාම දවස් තුනේම උණු වතුරත් වළඳනවා, ඇල් වතුරත් වළඳනවා, ලොකු දැහැටිත් ගන්නවා, පොඩි දැහැටිත් ගන්නවා. එහෙම පිළිවෙලක් නැත්තම් Tamanට සුදුසු විදිහට ලැබුණු විදිහකට දෙන්නේ කියනවා. උණු වතුර තියෙන දවසට උණු වතුර දෙන්න කියනවා, ඇල් වතුර තියෙන දවසට ඇල් වතුර දෙන්න කියනවා. එතකොට මේ ස්වාමින් වහන්සේ කැමති මොනවද කියලා ආචාර්යයන් වහන්සේ කැමති මොනවද කියලා අහන්න නැතුව පරීක්ෂා කරලා බලන්නේ කියන එකනේ මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ. අපි ඔය සමහර උපාසක අම්මලත් එහෙම ඉන්නවා. දැන් ව්‍යංජන 3 4ක් ගෙනල්ලා තියෙනවා. ඊට බලනවා මොනවද වළඳන්නේ වැඩිපුරම කියලා. බලලා ඊළඟ දවසේ ඉඳලා ඔන්නේ වළඳන ටික අරගෙන එනවා. නෑ හැම අම්මලා ඉන්නවා මේ ඒක ගුණයක්. ඇත්තට මේක ගුණයක්. දැන් සමහර වෙලාවට අපි කියමු සමහර දෙයක් ස්වාමීන් වහන්සේලා වළඳනවා. නමුත් ඇවිල්ලා අහනකොට කියන්න ලැජ්ජයි. මං අස්වල් ඒවා වළඳන්න කැමතියි කියලා කියන්න ලැජ්ජයි. හැබැයි දානෙට ගෙනල්ලා තියෙනවා දැක්කොත් අරගෙන වළඳනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ පැහැදිලි කිරීම බලන්න ඒක ගුණයක්. ඒ නිසා අර අපට හදලා දෙන්න පුළුවන් මොනවද තියෙන දෙයක් ගෙනල්ලා තියලා බලනවා දවස් 3ක් විතර තුන් පාරක් විතර තියලා බලලා මේ තුන් පාරම වල වැඩිපුර වලඳන්නේ මොනවද කියලා. බලලා හතරවෙනි දවසේ ඉඳලා මේ වලඳන දේවල් ගෙනත් දෙනවා. අනිත් ඒවා ගෙනත් ගේන්න නැතුව ඉන්නවා. ඉතින් හැමෝටම එහෙම කරන්න කිව්ව නෙවෙයි ඈ. මම මේ උදාහරණයකට ගත්තේ මේ ඒක ගුණයක්. තේරෙනවද අර මොනවද වලඳන්නේ කියලා අහන එකටත් වැඩියේ දැන් සමහර වෙලාවට මොනවද වළඳන්නේ කියලා අහන්නෙත් නැතුව වළඳන්න කැමති මොනවද කියලා හොයාගන්නෙත් නැතුව වළඳුවත් එකයි නැතත් එකයි කියලා දේවල් ගෙනත් දෙනවනේ. එහෙම එකක් ගැන නෙවෙයි මේ කියන්නේ. ඒක ඉතින් කොහොමත් තුන්වෙනි කාරණාව. සමහර අයට ඉන්නවා ස්වාමින්වහන්සේලාට වළඳන්න කැමති දේවල් ගෙනත් දෙන්න. ඒකෙන් කෙනෙක් අහනවා. තව කෙනෙක් ඔන්න ඔය ක්‍රමය අනුගමනය කරනවා. ඒ ක්‍රම දෙකේ අහන එකනොයි මේ ක්‍රමෙනොයි ශ්‍රේෂ්ඨ ක්‍රමය තමයි මේක. මේ ධර්මයේ දැවුම් අපට අහුණා ධර්මයේ තියෙන ක්‍රමය මේක. එතකොට ආචාර්යයන් වහන්සේගෙන් ඒ විදිහට අහන්න නැතුව උන්වහන්සේට ඒ ආකාරයෙන් පිළිගන්නලා උන්වහන්සේගේ කැමැති අකමැති දේවල් අපට දවස් කීපයක් විහිර නැවතිලා ඒ ස්වාමීන් වහන්සේට ඉගෙන ගන්නයි කියනවා. දැන් හිතන්නකො සමහර සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා බටු ඈන්ජනේට දැක්කත් එක්ක ගේන් තියෙනවා. දැන් මම මේ කියන්නේ උදාහරණයක් ඈ. සමහර ස්වාමීන් වහන්සේලා දැක්කත් එක්ක කේන්ති වෙනවා. දැන් අපි කමටහන් ගන්න බටු වෑංජනයකුත් බතකුයි හදාගෙන එනවා. ඇවිල්ලා බටු වෑංජනෙහි ඔය බතයි පූජා කරලා කමටහන් ඉල්ලනවා. දැන් දැන් අර ආචාර්යයන් වහන්සේට මේ කමටහන් ඉල්ලගෙන ආපු ගෝලයා ගැන දැන් මෛත්‍රී කරුණා ඇති වෙන්න බෑ ඉස්සර වෙලා. මෛත්‍රිය කරුණාව ගැඹුරු දහම් කතා කියලා දෙන්න ඕනේ. උනා ප්‍රිය වෙන්න ඕනේ. ප්‍රියමනාප වචන කතා කරන්න ඕනේ. ධර්මයෙන් සංග්‍රහ කරන්න ඕනේ. දැන් මෙව ඇති වෙයිද? නෑ හිතා ගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. ඉතින් අන්න ඒ නිසා තමයි කියන්නේ බුදුරජාණන් වහන්සේ එන්න විහාරෙට. ටික දවසක් එන්න. ඇවිල්ලා ස්වාමින්වහන්සේලා දම්පැන් පිළිගන්නලා දැන් අර මේ කිව්වේ ස්වාමින්වහන්සේ නමක් ස්වාමීන්වහන්සේ නමකකින් කමටහන් දැන් ඔයාලටත් ඕක දැන් ওই විදිහට ආදේශ කරගන්න පුළුවන්. එතකොට ඔයාලටත් පුළුවන් සාසෙක් කැමති වළඳන්න මොනවද කියලා හොයාගන්න. ඊළඟට ස්වාමින්වහන්සේට සප්පාය මොනවද? ස්වාමින්වහන්සේට අසප්පාය මොනවද? ස්වාමින්වහන්සේට තියෙන අසනීප මොනවද? ඒ අසනීප වලට කැප් උන්වහන්සේට සුදුසු මොනවද? මේ වගේ දේවල් හොයාගන්න පුළුවන් ටික දවසක් මුන්වහන්සේට උපස්ථාන කරනකොට අසුරු කරනකොට. ඉතින් එතකොට මේ සුදුසු දේවල් හොයාගෙන උන්වහන්සේට මේ දේවල් වලින් සංග්‍රහ කළාම උන්වහන්සේගේ සිත අර කමටහන් ගන්නෙන යෝගාවචරය ගැන පුදුම පැහැදීමක් ඇති වෙන පුදුම ප්‍රසාදයක් ඇති වෙනවා. එතකොට උන්වහන්සේට යම්කිසි කැපකිරීමක් කරලා හරි අර යෝගාවචරයට පිහිට වෙන්න සිත් පහළ වෙනවා. තේරුණාද? අන්න ඒක ගන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ ක්‍රම අපට දේශනා කරලා තියෙන්නේ. ඒව ඇතුලේ මෙව්ව තමයි තියෙන්නේ. තේරුණාද? දැන් ඔයාලා වුණත් එහෙමනේ. ඔයාලට වැඩිපුරම හිතවත් කෙනෙකුට, ඔයාලා වැඩිපුරම කැමති කෙනෙකුටනේ හොඳම දේවල් ටික දෙන්නේ. නැද්ද? එහෙමනේ. ඒ වාගේ අර කමටහන් ගුරුවරයෙකුට වුණත් හොඳම දේවල් ටික අර වාගේ සිත්ගත්තු කෙනෙකුට තමයි දෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ආචාර්යයන් වහන්සේගේ සිත සතුටු වෙන විදිහට උන්වහන්සේගේ හිතේ තමන් ගැන ගෞරවයක් ඇති වෙන විදිහට. මෙතන මේ කියන්නේ කපටිකමෙන් සල මේ උන්වහන්සේගේ හිත ගන්න එකක් ගැන නෙවෙයි. තමන්ගේ ගුණය තුලම පිහිටලා උන්වහන්සේගේ චිත්ත සංතාන තුළ පැහැදිල්ල ඇති කරගන්න එක. ඉතින් මෙන්න මේ විදිහට උපස්ථාන උවටන් කරලා ටික දවසක් මෙහෙම වත්ත සම්පත්තියෙන් ආචාර්යයන් වහන්සේගේ සිත් ගන්න කෙනා බලන්නකෝ ඊළඟ ඡේදයේ කියන කතාව. බුදුරජාණන් වහන්සේ ඔය කන්දකේ දේශනා කළා තියෙනවා වතපිලිවෙත වත් කඳු. ඉතින් ඒවා පිළිබඳ මම විස්තර කරන්නේ නැත්te ඉතින් ඒක ඔයාලට අදාළ නැති නිසා ඉතින් ආචාර්යයන් වහන්සේ නමකගෙන් කමඨහං ගන්න යන ස්වාමින් වහන්සේ නමක් ඔය මහා වග්ග චුල්ල වග්ගයේ තියෙන වත්තක් කන්දකවල තියෙන ඒ වතපිලිවෙත සියල්ල ආචාර්යයන් වහන්සේට කරන්න ඕනේ. එතකොට මෙහෙම වත්ත සම්පත්තියෙන් ආචාර්යයන් වහන්සේගේ සිත් ගන්නහු විසින් සවස වැඳලා යන්න කියපුවාම යන්න ඕනේ. නෑ ස්වාමීනි මම මේ අද ආවේ මේ කමටහනක් ගන්න කියලා කියන්න එපා කියනවා. <laughs> අපේ එහෙමනේ. දැන් මේ තැන් වලින් දැන් අපේ අපේ පින්වත්නි මේ මම කියන දේවල් නෙවෙයිනේ. මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ තියෙන දේවල්. එතකොට ලෞතර බුදුවරුන්ගේ ධර්මයේ අතීත අනාගත වර්තමාන කියන තුන්කල් දක්නා බුදුනුවණකින් ඒ වගේම හැම දෙයකම යම්කිසි අර්ථ සිද්ධියක් ඇතුව තමයි මෙව දේශනා කරලා තියෙන්නේ මේ හිස් වචන නෙවෙයි. එතකොට දැන් යන්න කියපුවාම යන්නේ කියනවා. හවස ඇවිල්ලා දැන් ඉතින් පන්සලට අපි කියන දවස් දෙක තුනක් ආවා. ඇවිල්ලා ඉතින් ස්වාමීන් වහන්සේ ගාව වැඳලා ඉඳ ගන්නවා. ඉඳගත්තාම ඉතින් ස්වාමීන් වහන්සේ ආගියතොර හර මොන හරි අහලා යන්නයි කියනවා. යන්න කියපුවාම යන්නයි කියනවා. ස්වාමීනි මම මේ කමටහනක් ගන්න ආවේ කියලා කියන්න එපා කියනවා. යම් දවසක කුමක් සඳහාද මේ හැමදාම ඇවිල්ලා ඉඳගන්නේ කියලා ඇහුවොත් හැමදාම මේ ඇවිල්ලා කතා කරන්න වාගේ මේ මුණ ගැහෙන්නේ මොකක් පිණිසද කියලා ඇහුවොත් එදාට ඒ කාරණේ කියන්නේ කියනවා. එසා එහෙම ਵਿਚාරන්නේ නැතුව හැමදාම උපස්ථාන ටික විතරක් ඉවසනවා නම් දැන් ආචාර්යයන් වහන්සේ එහෙම අහන්නේ නැහැ. හැමදාම දාන ගෙන ආපුවාම මම ඔයාලගේ පැත්තෙන් ගන්න. හැමදාම දාන ගෙන ආපුවාම උපස්ථාන වටන් ටික විතරක් ඉවසනවා. නමුත් මොකටද ආවේ? මොකක් හරි දැනගන්න තියනවද කියලා මෙහෙම අහන්නේ නැත්තම්. දස දවසක් විතර බලන්නේ කියනවා. දස දවසක් විතර හෝ 15 දවසක් හෝ ඉක්මුණාට පස්සේ යම් කිසි දිනක යන්න කියද්දිත් යන්න නැතුව ඉන්නේ කියනවා. එහෙම කරන්න බෑ. දැන් ඉතින් ඔයාලා ගොඩක් අල්ලනවනේ. නම් මේ ධර්මයේ තියෙන එක කියන්නේ. පසළොස් දවසක් හෝ දස දවසක් ඉක්මුණු කලෙහි දිනක යව කියද්දීද නොගොස් අවසර ලැබගෙන පැමිණි කාරණේ දන්වන්නේ කියනවා. ඊටසේ යන්න කියන කොටත් යන්න නැතුව ඉඳලා ඇයි කියලා අහපුවාම ස්වාමීනි මම මෙච්චර දවසක් මේ බලාපොරොත්තු වුණේ ස්වාමින්වහන්සේ මුණ ගැහිලා ස්වාමින්වහන්සේගෙන් භාවනාව සම්බන්ධ කමටහනක් ඉල්ලගන්න කියලා මතක් කරන්න කියනවා. බලන්නකො ආපු හැටි. කැරකිලා. දැන් කමටහනක් ඉල්ලගන්න ආපු හැටි. චිත්‍රේ හිතලා බලන්නකො හිතේ. එකපාරම ආවෙත් නැහැ. රවුමක් කැරකිලා ගොඩාක් දේවල් කරලා තමයි අවසානෙටම ස්වාමීනි මේ මං මෙච්චර දවසක් මේ ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න හිටියේ ස්වාමීන් වහන්සේගෙන් කමටහනක් ඉල්ල ගන්න භාවනා කරුණු ටිකක් අහගන්න තමයි හිටියේ කියලා ඔන්න එදාට කාරණේ මතක් කරන්න කියලා. එහෙමත් නැත්තම් අවේලාවක එන්නේ කියනවා. හ්ම් මේ කියන්නේ ස්වාමීන් වහන්සේලාට අවාලට නෙවෙයි ඈ. අවේලාවේ ඇවිල්ලා අවේලාවේ ආපුවම දැන් ඔතන මේ කියන්නේ වතපිලිවත කරන වෙලාවේ නෙවෙයි. දැන් ඔයාලා දානේ අරගෙන ආපුවාම ඇයි ආවේ කියලා අහන්නේ නැහැ අපි. දානේ අරගෙන නෑ ආවේ. කාරණේ දන්නවනේ. හවස බුද්ධ වන්දනාවට ආපුවාම අපි දන්නවා මේ බුද්ධ වන්දනාවට ආවේ කියලා. ඇයි කියලා අහන්නේ මෙන්න මේ නැතුව ඔය අවේලාවක වෙන හේතුවක් බුද්ධ වන්දනාවෙන් පස්සේ දැන් වන්දනාවක් තියුණාට පස්සේ පස්සේ වෙලාවක එනවා. හම්බෙන්න ඇවිල්ලා ඉඳගත්තාම දැන් මට ප්‍රශ්නයක්. මේ මිනිස්සයා දාන ගෙනාවෙත් නැහැ. බුද්ධ වන්දනාවට ආවෙත් නැහැ. එක්කෝ දානකට ආරාධනා කරන්න එහෙම නැත්නම් මොනවා හරි උමනාවකට තමයි ආවේ කියන කාරණේ ඔන්න දැන් මට හේතු ගන්නෙනවා. එතකොට මම අහනවා ඇයි මහත්තයා මේ වෙලාවේ කියලා. අන්න එහෙම අහුවාම එහෙම නැත්නම් කාරණේ කියන්නේ කියනවා. තේරුණාද? එතකොට දානෙ ගෙනල්ලා කමටහන් ඉල්ලන්න එපා කියලා මේ කියන්නේ. තේරුණාද? දානෙ ගෙනාව නම් දාන පූජා කරලා ඒ කටයුතු ටික කරලා අර එක ගලෙන් කුරුල්ල දෙන්නෙක් මේවා කරන්න යන්න එපා කියලා මේ මම නෙවෙයි කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. එතකොට අර වගේ අවේලාවක ඒ කියන්නේ ඒකටම ඉන්න කියලා කියන්නේ මේ. දැන් ඔයාලට උනත් එහෙමනේ ගෙදරකට මේ මම මේ හන්දියට වෙන වැඩකට ආපු ගමන් ගොඩ වුණේ කියලා කිව්වොත් කාලයන් දෙන්න කියන්නේ නැහැ. හැබැයි මම මේ ඔයාලගේ ගෙදරටමයි ආවේ කියලා කිව්වොත් මෙච්චර දුරක. එතකොට ඉතින් සලකන්න වෙනවා. නැද්ද? ඒකම තමයි මෙතන මේ වෙන්නේ. දානගෙන ආපු වෙලාවේ වෙන වැඩකට ආපු වෙලාවේ කමටහන ගැන ඇහුවොත් එතකොට අර ගුරුවරයාට හදවතේ තමන්ගේ ඒ කමටහන් ගැනීම කියන ක්‍රියාව ගැන ගෞරවයක් ඇති වෙනවා. ඔය හෙට මෙහෙට යන ගමන් ගෙවල් වලට ගොඩ වුණා කියලා කවුරුවත් ගණන් ගන්නෑ. නෑගම්මාව තමයි ගණන් ගන්න. ඒ වගේ කමටහන් ගන්නම වෙනම එන්න ඕනේ. එසයි මේ කියන්නේ අවේලාවේ ඇවිල්ලා ඇයි ආවේ කියලා ඇහුවොත් ඒ වෙලාවේ කමටහන ගන්නාවේ කියන එක මතක් කරන්න කියනවා. යම් හේයකින් උන්වහන්සේ කිව්වොත් දැන් මට අපහසුයි උදේ එන්න කියලා. එතකොට ආචාර්යයන් වහන්සේ කියන වෙලාවට එන්නේ කියනවා. මේ කමටහන ගන්න එක ගැන මේ කියන්නේ මතක තියාගන්න. මොකද අපි මේ දානයක් දෙන එක පිරිත් ටිකක් කියාගන්න එක බුද්ධ මේ මෙව්වා වාගේ සුළුපටු කාරණයක් නෙමෙයි මේ කමටහනක් ගන්නවා කියන එක. මේක අපේ මුළු සංසාර භව ගමනම තීරණය වෙන කතාවක්. ඒ නිසා මේක බොහොම ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේ කියපු විදිහටම අරගන්න ඕනේ. එතකොට තමයි බුදුමුවින් ගත්තා වාගේ වෙන්නේ. දැන් අපි මීට ඉස්සර වෙලා ඉගෙන ගත්තනේ බුදුරජාණන් වහන්සේගේ මෙහෙම પરම්පරාවෙන් ආචාර්ය પરම්පරාවෙන් ඇවිල්ලා ගන්න ඕනේ කියලා. හැබැයි ඒක නිකම්ම ගත්ත පමණින්මත් කමටහන වැඩෙන්නේ නැහැ. ඔයාලා දැන් බලන්න ඔයාලට කමටහන් නොවැඩෙන්න. කොච්චර භාවනා කළත් භාවනා නොවැඩෙන්න මෙන්න හේතු. මේ මේ මේ ධර්මයේ තියෙන හේතු. අපේ ගොඩාක් වෙලාවට අපේ ජීවිතවලට ඒ කමටහන් නොවැඩෙන්නට භාවනාව දියුණු නොවෙන්නට මේ කරුණ බලපානවා කොයි පැත්තකින් හරි. එතකොට ආචාර්යයන් වහන්සේ කිව්වොත් දැම්මට මේ වෙලාවේ බෑ අවේලාවෙන යන්නේ. දැන් මේ වෙලාවේ මට මොනවා හරි වැඩක් තියෙනවා මොනවා හරි හේතුවක් කියලා හෙට උදේ එන්න කියලා කිව්වොත් එහෙම වුණොත් ඒ ආචාර්යයන් වහන්සේ කියපු වෙලාවෙම යන්නේ කියනවා. ඒ નિયમિત වෙලාවේ Tamanට මොනවා හරි වෙන රාජකාරියක් නිසා නැත්නම් Tamanගේ මොකක් හරි අසනීපයක් නිසා ආචාර්යයන් වහන්සේ කියපු වෙලාවට යන්න බැරි නම් ඒ බව ආචාර්යයන් වහන්සේට දැනුම් දෙන්න කියනවා. ස්වාමීනි මට මෙන්න මේ රාජකාරිය නිසා මේ වගකීම නිසා නැත්නම් මේ අසනීපය නිසා හෙට උදේට එන්න විදිහක් නැහැ. ස්වාමීනි මේ අසවල් වෙලාවට නම් මට පුළුවන්. කියන එක ඒ වෙලාවේ දැනුම් දැන් දැන් ගොඩාක් දුර ඇවිල්ලානේ. දැන් උන්වහන්සේට වතපිළිවෙත කරලා කාලයක් ඇසුරු කරලා දැන් උන්වහන්සේගේ සිත් අරගෙන දැන් ක්‍රමක්‍රමයෙන් මෙතෙන්ට ආවේ. දැන් කියන්න පුළුවන්. ස්වාමීනි මට හිත උදේ නම් අමාරුයි මෙන්න මේ වගේ අඩක් තියෙන. එතකොට දැන් ඒ වගේ දෙයක් ඉවසන තැනට ගුරුවරයා දැන් හැදිලා. තේරුණාද? කිසිම දෙයක් නැතුව එකපාරම ඇවිල්ලා කමටහනක් ඉල්ලනවා ජීවිතේට මේ මිනිස්සයා දැකලත් නැහැ. කමටහනක් ඉල්ලනවා ඊට පස්සේ කමටහන මට දැන් මේ වෙලාවේ බණකට යන්න තියෙන දෙන්න බෑ හෙට උදේ අනේ මට හෙට උදේ නම් එන්න බෑ මට හවස නම් එන්න පුළුවන් ගම් බැයි නම් නිකයිද කියනවා හැබැයි දැන් මේ කියන ක්‍රමෙන් ආවොත් අපේ පින්වත්නි මේ කියන ක්‍රමෙන් ආවොත් දැන් උන්වහන්සේ එයාගේ සැර වචනයක් වුණත් ඉවසන තැනට ඇවිල්ලා දැන් ඉන්නේ එනිසා කමන්නේ අපේ මහත්තයා එහෙමනම් මහතර පහසු වෙලාවක එන්නකෝ මට දැනුම් දෙන්නකෝ කියන තැනට හිත මෘදු මොලොක් වෙලා දැන් බලන්නකො බුදුරජාණන් වහන්සේ ගෙනාවු තැන. දැන් එතකොට ඔබේ මොනවා හරි වරදක් ඊළඟට ඔබේ කටෙන් පිට වෙන සැර වචනයක් මෙව්වා ගුරුවරයා මෛත්‍රියෙන් කරුණාවෙන් ඉවසන තැනට තමන් කෙරෙහි සෙනෙහසක් සමන් කෙරෙහි මෛත්‍රී කරුණාවක් දැන් ගුරුවරයාගේ හදවතේ දැන් දවස් 10ක් 15ක් තිස්සේම ඇති වෙලා. දැන් පුළුවන් මේ ගනුදෙනුව කරන්න. ලෞතර බුදුරජාණන් වහන්සේ එතෙන්ද මේ හැදුවේ. ඉතින් අන්නේ වෙලාවේ Tamanට සුදුසු අවස්ථාව ගුරුවරයාට දන්වලා ඒ වෙලාවට ගිහිල්ලා කමටහන ගන්න කියනවා. අසප්පාය වෙලාවේ කමටහන ගන්න එපා කියනවා. ඒ කියන්නේ Taman ලෙඩකින් ඉන්න වෙලාවේ, Tamanට මොනවා හරි රාජකාරියකට යන්න තියෙන වෙලාවේ, Tamanට කලබලයකින් ඉන්න වෙලාවේ, Tamanට පරක්කු වෙලා තියෙන වෙලාවේ භාවනා කමටහනක් ගන්න එපා කියනවා. ඒක අසප්පාය වෙලාව. ඒ අසප්පාය වෙලාවේහි ලබන කර්මස්ථානය මෙනෙහි කරන්නට නොහැකි වීම නිසා. ඒ කර්මස්ථානයේ පිහිටන්නේ නැහැ. එනිසා දැන් සමහර එනවා හදිස්සියේ. හදිස්සිය ඇවිල්ලා මට ඉක්මනට යන්න හදිස්සිය කියන තැනක ඒ වගේ වෙලාවක කමටහන ඉල්ලන්න එපා කියනවා. බොහොම tempatව ගුරුවරයාගෙන් කමටහන අරගෙන ඒ කමටහන අමතක නොවෙන්නට දැන් ඊළඟට එක කියනවා. ඒ ගත්තු කමටහන ආපහු ඒ විහාරෙම ඉඳගෙන අඩුම පැය භාගයක් පැයක්වත් ගුරුවරගෙන් ගත්තු කමටහන ඒ වෙලේම විහෙර ඒ විහාරෙම ඉඳගෙන භාවනා කරලා ආචාර්යයන් වහන්සේගෙන් ඊට පස්සේ තවත් මොනවා හරි සුද්ධ කරගන්න තියෙන ඒක සුද්ධ කරගෙන මේ කමටහන අරන් යන්න වේලා ඇතෝ එන්න ඕනේ. එවැනි වෙලාවක තමයි කමටහන ගන්න ඕනේ. ඒකට කියනවා සප්පාය අවස්ථාව කියලා. කමට අරගෙන ගියොත් ඒත් හරියන්නේ නැහැ. ඒ ගත්ත කමඨහන උන්වහන්සේ වැඩ ඉන්න විහාරෙම බෝධියගාව විහාරේ කොතන හරි තැනක අඩුම පැයක් පැය දෙකක්වත් අඩුම පැය භාගයක්වත් ඒ කමඨහන එදාම ඒ මොහොතේම උන්වහන්සේන් අරගෙන ගිහිල්ලා වඩන්න ඕනේ. එහෙම වඩන කමඨහන තමයි ඊට පස්සේ දිගට පුරුදු පුහුණු කරන්න පුළුවන්කම වෙන්නේ. ඒක හරියට බෙහෙත් ටික අරගෙන බෙහෙත් ටික හලලා ගියා වාගේ වෙනවා ගත්තු ගමන් ගියොත් තේරුණාද? අරගෙන ආචාර්යයන් වහන්සේගෙන් අවසර අරගෙන ටික වෙලාවක් භාවනා කරන්න. එතකොට අපට උනත් දැනෙනවා මේ පුද්ගලයා මේ කඩෙන් බඩු ගන්න නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ මේ කමඨාන අරගෙන භාවනා කරන්න ඇවිල්ලා තියෙන්නේ කියලා. අපි දන්නේ අරගෙන භාවනා කළාද නැද්ද කියලා. හැබැයි ගුරුවරයාගෙන් කමඨාන අරගෙන මේ විහාරෙම පැයක් පැය භාගයක්වත් අඩුම භාවනා කරලා ආපහු ආචාර්යයන් වහන්සේට වැඳලා ඒ භාවනාවේදී තමන්ගේ සිතේ ස්වභාවය කියලා ගියාම ආචාර්යයන් වහන්සේට දැනෙනවා මෙයානම් මේ කමඨහන වඩන කෙනෙක් කියලා. මෙයා ඇත්තටම භාවනා කරන්නයි මේ කමඨහන ගත්තේ කියලා උන්වහන්සේට දැනෙනවා. දැන් භාවනා ස්ථාන භාවනා කරන පිරිස හැර ඔයාලා ගෙවල් වල භාවනා කරන්නේ නැද්ද කියලා මම දන්නේ නැහැ. මම යෝගාවචරයෙක් කියලා හෝ භාවනා කරන උපාසක මහත්තයෙක් උපාසකම්මෙක් කියලා දැනගන්නේ මේ ස්ථානේ භාවනා කරන අය ගැන විතරයි. ගෙවල් වල භාවනා කරන අය ගැන මම දන්නේ නැහැ. එතකොට ගෙවල් වල භාවනා කරන අය ඇවිල්ලා මට භාවනා කරුණු විචාරුවොත් කමටහම් පිරිසිදු කරගන්න ආවොත් සමහර කායෙන් හරි අහගෙන ආපු එකක් වෙන්නත් පුළුවන්. නැත්තම් පොතකින් අහගෙන ඇවිල්ලා මෙතන මේ මම භාවනා කරනවා කියලා මං ගාව ලොකුවට පෙන්වන්න අහනවා වෙන්නත් පුළුවන්. කියන සැක ආචාර්යයන් වහන්සේගේ හිතේ ඇති වෙනවා. හැබැයි අර වාගේ භාවනා කළොත් ආචාර්යයන් වහන්සේ වෙලෙම දැනගන්නවා මේ පුද්ගලයාට භාවනා කරන්නමයි ඕනේ. මෙයාට නිවන් දකින්නමයි ඕනේ. ඒකයි මේ කමටහන දැන් කෑමකට ගොඩක් ආසනම් කඩෙන් ගත්ත ගාම කඩේදිම කඩලා කටේ දාගන්නේ නැද්ද? ගොඩාක් ආසා එකක්. මේ කන්න ගොඩාක් ආසා එකක් හම්බුනහම කඩේදිම කඩලා බලන්නේ නැද්ද අපි මහත්තයා? බලනවනේ. ගෙදර ඇවිල්ලා ඕක පස්සේ ඉතින් අල්මා තව දවස් 3-4කින් විතර පස්සේ කඩලා ඉතින් මොනවද ඇතුලේ තියෙනවා කියන බලන්නම් කිය. එහෙම නෑනේ. දැන් ෆෝන් එකක් කියලා හිතන්නකෝ. දුරකථනයක්. හරි ආසාවෙන් ඉන්නවා කියලා. ඔක කඩේදිම ඔන් කරලා ඔබලා බලන්න ඕනනේ. කඩේ බලලත් මදිනේ වාහනේට ඇවිල්ලත් බලනවනේ. ගෙදරට එනකොටත් බලනවනේ. ඇයි ආසහින්දා. කමටහනටත් ඒ වාගේ ආස වෙන්න ඕනේ. ගත්තු ගමන් අනේ මුළු සංසාර භව ගමනේම දුක් නිවන්නට තථාගත බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණු මේ මහා කමඨහන මේ පුණ්‍ය නිධානය මම දිවි හිමියෙන් ආරක්ෂා කරගන්න ඕනේ කියලා ඒකට පුදුම ආසාවකින් ඒ වෙලාවෙම පරියන්ක ගහගෙන සුදුසු තැනක ඉඳගෙන ඒ කමටහන වඩන්න ඕනේ. ඒ කමටහනට ඒ තරම් ආසාව වෙන්න ඕනේ. භාවනාවට ඒ තරම් කැමති වෙන්න ඕනේ. අන්න එවැනි කෙනෙකුට තමයි ආචාර්ය වහන්සේලාගේ උපකාර ලැබෙන්නේ. දැන් තේරුණානේ නේද මේ කාරණා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ ඇයි කියන එක? මං හිතන්නේ ඔළුවට ගියා යම් අදහසක්. ඔය අපට තේරුණු ටිකනේ. නොතේරුණු තව බොහෝ කාරණා. ਸਰවඥතා ඥාණයට තේරුණු තව අනන්ත කාරණා ඇති. මේ දේවල් මෙහෙම ඉෂ්ට සිද්ධ කිරීම තුළ අපේ භාවනාවට මෙව කොහොමද උපකාර වෙන්නේ කියන කාරණාව. එතකොට මෙන්න මේ කමඨහන අරගෙන භාවනා කරන්න ඉස්සර වෙලා කමඨහන අරගෙන භාවනා කරන්න ඉස්සර වෙලා ආචාර්යයන් වහන්සේට හරි භාග්‍යවතුන් වහන්සේට හරි ජීවිතේ පූජා කරන්නයි කියනවා. දැන් මේවට හේතු තියෙනවා. ඉස්සරවම් පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජා කරන්න කියලා. බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජා කරනකොට ඉමහම් මගවා අත්තභාවන් තුම්හාකම් පරිච්ඡජාමි කියන pāli වාක්‍යය කියලා තේරුම ඇතුව බුදුරජාණන් වහන්සේට තමන්ගේ ජීවිතයේ ආත්ම භාවය පරිත්‍යාග කරන්න කියනවා. මතක තියාගන්න භාවනා කරනකොට අපි අර සිංහලෙන් කියන බුදුරජාණන් වහන්සේ බුද්ධ රත්නයට මාගේ ජීවිතය පූජා කරනවා පූජා වේවා කියලා. ඒක හදවතින්ම කරන්න ඕනේ. එනවානේ දෙක හදවතින්ම බුදුරජාන් වහන්සේට අපේ ජීවිතයේ ආත්ම භාවය පාවා දෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේට හදවතින්ම අපේ ආත්ම භාවය පාවා දුන්නාම ඒක අපිට අයිති ආත්ම භාවයක් නෙවෙයි ඊට පස්සේ. ඒක බුදුරජාණන් වහන්සේට අයිති එකක්. බුද්ධානං අභිහටිතතුන්නම් පච්චානං නසක්කා කේනති අන්තරායෝ කාතුම් බුදුරජාණන් වහන්සේට එළවන ලද බුදුරජාණන් වහන්සේට පූජා කරන ලද දෙයකට මේ ලෝකේ මායයටවත් අය කරදර කරන්න බෑ. ඒක බුදුරජාණන් වහන්සේලාගේ විශේෂ කාරණයක්. අන්තරාය නිවාරණ පිළිතේ අහලා තියෙන්නේ නේද ඔය කාරණේ. බුදුරජාණන් වහන්සේට එළවන ලද බුදුරජාණන් වහන්සේට පූජා කරන්න කියලා අරගෙන යන එක මායයට නවත්තන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේගේ අතට පූජා කළාට පස්සේ ඒකට ආය මායයටවත් කරදරයක් කරන්න බෑ නවත්තන්න බෑ තේරෙනවනේ ඒ බුදුරජාන් වහන්සේට අපි බුද්ධ පූජාව පූජා කළාට පස්සේ අය මායයටවත් ඒක ගන්න බෑ මායයටවත් බෑ ඒකයි බුද්ධානං අභිහටි තතුන්නම් පච්චයානම් බුදුරජාණන් වහන්සේට එළවන ලද සිව්පසයට නසක්කා කේනච අන්තරායෝ කාතුම් මේ ලෝකේ කිසිදු කෙනෙකුට අතුරු අනතුරක් කරන්න බැහැයි කියලා වදාළේ. ඒක ධර්මතාවයක්. තනෝක හොඳ තැනක්. බුද්ධ පූජාව සම්බන්ධවත්. බුදුරජාණන් වහන්සේට පූජා කරපු සිව්පසයෙන් එක පසයක් බුද්ධ පූජාව කියන්නේ. එතකොට ඒකට හානියක් කරන්න ඒකට යම්කිසි දෙයක් කරන්න මායයටවත් බෑ කියලා දේශනා කළ එක ධර්මතාවයක්. ඇයි අපි එතකොට අපේ ජීවිතේ පූජා කරන්නේ? දැන් තේරෙනවද? බුදුරජාණන් වහන්සේට මේ ආත්ම භාවයේ ජීවිතේ පූජා කළාට පස්සේ අතහැරලම අතහැරලම නිකන් කිව්වට වැඩක් නැහැ. හදවතින්ම තමන්ගේ ආත්ම භාවය බුදුරජාන් වහන්සේට පාවා දෙන්න ඕනේ. පූජා කරන්න ඕනේ. පූජා කළාම ඒක බුදුරජාණන් වහන්සේට පූජා කරපු ආත්ම භාවයක්. ඒ ආත්ම භාවයට මායයටවත් අය කරදරයක් කරන්න බෑ. මායයටවත් බෑ. දෙවියෙකුට, බබෙකුට, අසුරයෙකුට, කුම්භණ්ඩයෙකුට, ගාන්ධර්වයෙකුට පෙරේතේකට, අමනුෂ්‍යයෙකුට, තිරිසනෙකුට තබා මායයටවත් බෑ ඒ ආත්ම භාවයට කරදරයක් කරන්න. එනිසා බුදුරජාණන් වහන්සේට අපේ ආත්ම භාවය ඔය කියන්නේ මේ කුණු කය පූජා කරන එකක් නෙවෙයි. මේ කුණු කය මොහොතක්වත් නොපැවති ඉපදිලා බිඳිලා යන ජාති ජරා ව්‍යාධි මරණ දුක් සෝසුසුන් වලින් පිරුණු මේ ජරා කුණු කයක්. මේ කුණු කය බුද්ධ පූජා තියන්න නෙවෙයි ඔය කියන්නේ. සමහර අය හිතනවා මේ ජීවිතය පූජා කරනකන මේ මගේ මේ ශරීරය බුදුරජාණන් වහන්සේට පූජා කරනවා කියලා. නෑ නෑ නෑ නෑ වරදවා ගන්න එපා. ඒක වැරදි අදහසක්. අත්ත භාවං බලන්න පාලි වාක්‍යයේ ඉමාහම් භගවා අත්ත භාවං ස්වාමීනි මගේ ආත්ම භාවය ආත්ම භාවයයි බුදුරජාණන් වහන්සේට පූජා කරන්නේ ආත්ම භාවය කියන එක තේරෙනවනේ අපි මේ කුණු කයට අමතරව අපේ සිතේ ආත්මයක් කියලා එකක් තියෙනවා කියලා හිතනවනේ අත්තරමාත්මයක් නැහැ ධර්මානුකූලව ඉපදෙන බිදෙන සිත්වලක් තියෙන්නේ. නමුත් අපි මේ කියන්නේ සම්මුති දේශනාවක් නෙමෙයි කියන්නේ. එතකොට මේ සම්මුතියේදී අපේ මේ සිත්වැල, පරමාර්ථ වශයෙන් ගත්තොත් සිත්වැල, එහෙම නැත්නම් සම්මුතියෙන් ගත්තොත් අපේ මේ ආත්ම භාවය. ඒක තමයි බුදුරජාන් වහන්සේට පූජා කරන්නේ. අන්න ඒක බුදුරජාන් වහන්සේට පූජා කරන්න ඇයි ආත්ම භාවය පූජා? ඒක හරි පවිත්‍රයිනේ. ඒකේ සීලය තියෙනවා, සමාධිය තියෙනවා කරුණාව තියෙනවා මෛත්‍රිය තියෙනවා බුදු ගුණ වැඩිලා තියෙනවා දාන චේතනා බලවත් ඥාන චේතනා තියෙනවා ඒ ආත්ම භාවය මේ කුණු කය වගේ ජරා එකක් නෙවෙයි භාවනා කරන යෝගියෙකුගේ පින් කරන උපාසක මහත්තයෙකුගේ උපාසක අම්මෙකුගේ මේ ආත්ම භාවයේ පවිත්‍රායි අන්නේ පවිත්‍රෝ පිරිසිදු බුද්ධ දේන් තමයි බුද්ධ පූජාව තියන්නේ කියලා බුදුරජාන් වහන්සේ මේ දේශනා කරලා තියෙන්නේ. එනිසා මේ කුණු කය පූජා කරනවා කියන සිත දන්නේ ගන්න එපා. තමන්ගේ සීලය, සමාධිය, ප්‍රඥාව වැඩුණු මේ භාවනා ගුණ වැඩුණු භාවනා කරන් ඉඳගන්න ඉස්සර වෙලා දන් දීලා සිල් අරගෙන ගුණ පිළිවෙත් පුරලා බුද්ධ උපස්ථාන සංඝ උපස්ථාන කරලා මේ సంతානය තුල හදාගත්තු මේ සුවඳවත් ජීවිතය නැත්නම් මේ සුවඳවත් ආත්ම භාවය ගුණයෙන් සුවඳ වුණු සීලයෙන් සුවඳ වුණු සමාධියෙන් සුවඳ වුණු මේ සුවඳවත් වූ ආත්ම භාවය නැමැති මේ බුද්ධ පූජාව තමයි බුදුරජාණන් වහන්සේට පූජා කරන්නේ. ගොඩක් යෝගාවචරයෝ මේ ජීවිතය කියපුවාම ඔළුවට එන්නේම මේක සම්පූර්ණ මේ කුට්ටිය පිටින් මේක. මේක බුදුරජාණන් වහන්සේට පූජා කරන්න නෑ. ඒක නෙවෙයි. ඔන්න ඔය පවිත්‍ර වූ ආත්ම භාවය. ඒකෙනොත් රාගාදී කෙලෙස් නෙමෙයි පූජා කරන්නේ. අපිට රාග දේශ මොහ ආදී කෙලෙස් ඇති වෙනවනේ නේද? ඒ කෙලෙස් බුදුරජාණන් වහන්සේට පූජා කරනවා නෙවෙයි අපේ ಗುಣ සාගරය අපි ගාව තියෙන ಗುಣ කොටස තමයි බුදුරජාණන් වහන්සේට පූජා කරන්නේ. මොකද ඔයාලා බුදුරජාණන් වහන්සේට ආත්ම භාවය පූජා කරන්නේ භාවනාවට ඉඳගෙනනේ. ඒ කියන්නේ ඔයාලා දැන් මේ කියපු ආචාර්ය ඒ ඒ ಗುಣ පිළිවෙත් ටික පුරලා සීලයක පිළිහිටගෙන බුද්ධ වන්දනා කරලා මේ ඔක්කොම කරපුවාම දැන් ඔයාලගේ යෝගාවචර సంతාණය ගුණයෙන් සුවඳවත් වෙලා. දැන් අපි බුදුරජාණන් වහන්සේට අපේ ජීවිතේ පූජා කරන මොහොත එනකොට ගුණයෙන් සුවඳවත් වූ ආත්ම භාවයක් තමයි බුදුරජාණන් වහන්සේට පූජා කරන්නේ. අන්න ඒකයි පූජා කරන්න ඕනේ. ඒකට සිත යොදලා කරන්න ඕනේ. පූජා කරන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. මොකද කවුරු හරි කෙනෙක් දුන්න බෝම්බයක් ගිහිලා බුදුරජාණන් වහන්සේට පූජා කළොත් ඒක හොඳ නෑනේ. ඒ නිසා අපි දැනගන්න ඕනේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මේ වගේ අපි දැන් මේ පූජා කරන්නේ මොන වගේ දෙයක්ද කියන එක පිළිබඳ දැනුම ඇතුවම බුදුරජාණන් වහන්සේට ඒක පූජා කරන්න ඕනේ. හොඳයි ඉතින් කාල වේලා ඉක්ම ගියපු නිසා අද අපි මෙතනින් මේ දේශනාව නවත්තනවා. අපේ සත්පුරුෂ මව්පියවරු හැමදෙනාම අදත් තමන්ගේ ජීවිතේ වටිනා කරුණු කාරණා ගොඩාක් දැනගත්තා සමහර කාරණා දැනගෙන හිටියා නමුත් දැනගෙන හිටියට ඒවා තව තවත් පිරිසිදුව දැනගත්තා කරුණු කාරණා ඇතුව දැනගත්තා සමහරට වැරදිවට දැනගෙන හිටපු දේවල් නිවැරදි කරගත්තා. ඉතින් මේ විදිහට සද්ධර්මයට දේශවන් යෙවීම තුළ අහපු දේ නැවත පිරිසිදු කරගන්න පුළුවන්, නොයසූ දේවල් අහන්න පුළුවන්, අපේ චිත්තසංතාන තුළ තියෙන වැරදි අදහස් නැති කරගන්න පුළුවන්. ඉතින් මේ ආනිසංස සියල්ලම අද ලැබුවා. ඒ නිසා මේ හැමදේම අපි අපේ ජීවිතයට එකතු කරගත්තොත් මහානුභාව සම්පන්න කුසලානිසංස ධර්ම බලය අපි හැම දිනාටම මේ ඉමක් කොනක් නොපෙනෙන භයානක දුක් ඇති ගෝර කටුක දුක් ඇති සංසාර සාගරයෙන් අත මිදලා අමා මහ නිර්වාණ ධාතුවෙන්ම සදාකාලිකව නිවෙන්නට මේ මහා ගුණසාගරය ඒකාන්තයෙන්ම පාරමී ධර්මයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපි හැදුව වැඩුව අපේ මව්පියවරු සහෝදර සහෝදරියෝ නෑදෑ හිතවතුන් දූ දරුවෝ මේ හැමෝටමත් මේ බුදුබණ ටික අහලා චිත්තසංතානයේ උපන්න ප්‍රඥා පාරමිතාමය කුසල් සම්භාරය අනුමෝදන් වේවා ඒ හැම දිනාටමත් මේ උතුම් ශාසන සැනසෙල්ල මේ ධහම තුල සිතට ලැබපු සැනසෙල්ල ලැබේවා. ඒ හැමෝටම නිවනින් නිවෙන්නම ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම අපේ අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි ලොකු සාමින් වහන්සේටත් මේ උතුම් පින් අනුමෝදන් වේවා. ලොකු සාමින් වහන්සේටත් නිදුක්ව නිරෝගීවම සසුන් ගුණ පිළිවෙත් පුරා නිවම් පුරම වඩින්නට මේ කුසල් උපකාර වේවා කියලා පින් දෙමු. එවැගේම අපේ කල්යාණ මිත්‍ර මණ්ඩලගිරියේ ස්වාමින් වහන්සේටත් මේ පින් අයිති වේවා. ස්වාමින් වහන්සේටත් නිදුක්ව නිරෝගීවම සසුන් ගුණ පුරා අපේ මේ පින්වතුන්ට තව තවත් යහමඟ නිවන් මඟ කියලා දීලා ලෝ වැඩ වඩා නිවන් පුර වඩින්නට උන්වහන්සේටත් මේ කුසල් උපකාර වේවා කියලා පිපින්දෙමු. සියලුම මහ සගරුවනට සසර භව ගමන් නිවන්නට සසරින් එතර වන්නට මේ කුසල් උපකාර වේවා කියලා අපි පින්දෙමු. ඒ වගේම අපේ දායක සභාවේ සභාපතිතුමන් ප්‍රධාන කරගෙන අපේ දායක මණ්ඩලයේ සත්පුරුෂ හැමෝටම සංවිධායක මණ්ඩලවල හැමෝටම සංඝ මණ්ඩලවල හැමෝටම নিরතුරුව මේ පිම්බීමේ චිරපැවැත්ම උදෙසා ආරාම පූජාදීන් දායකත්වයේ දරණේ සත්පුරුෂ හැමෝටම කාලය ධනය ශ්‍රමය වැය කරලා මේ වැඩසටහන් වලට එන්න බැරි වුණත් මේ පිම්බිම පවත්වාගෙන යන්නට සිතකින් හරි උපකාරයක් කරලා අපට මේ බණ අහන්නට අවස්ථාව හදලා දුන්නු ඒ සත්පුරුෂ හැමෝටමත් අපි මේ බණ අහලා උදාපත් කරගත් කුසල් අනුමෝදන් වේවා. ඒ හැමෝටම සසරින් එතර වන්නට මේ කුසල් උපකාර වේවා කියලා අපි පින්නෙමු. දැන් අහස පුරා වැඩ ඉන්න දිව්‍ය රාජ මණ්ඩලයට නමින් මියගිය ඥාතීන්ට ලෝවැසි ජනතාවට මේ හැම පින් අනුමෝදන් වේවා ඒ හැමෝටමත් නිවෙන්නම ලැබේවා කියලා අපි මෛත්‍රී කරමු අපේ සත්පුරුෂ මව්වරු පියවරු දූ දරුවෝ ඔබ අපි හැම දිනාටම මේ ලෞතර බුදු පෙරහැර මේ පාරමී පෙරහැර මේ කල්යාණ මිත්‍ර පෙරහැර කිසිලසකින්වත් මඟ නොහැරී මේ ලෞතර බුදු පෙරහැරේම අමා මහ නිවන් සැනසෙල්ල දක්වාම අත නොහැර සුඛ ප්‍රතිපදාවකින් ඉක්මනින් නොවැරදීම යාගන්නට ලැබේවා ලැබේවා කියන මෙසිතෙන් මහා සංගරුවන වෙනුවෙන් ආශිර්වාද කරනවා වන්දනා කරගන්න අභිවාදන සීලෙස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිඤ්ඤතු සුපත්